ඒ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි කවුරුත් දන්න පරිදි කාලසටහනේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට ආස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේක කමඨාන් සුද්ධ කිරීම කියලා කියන්න පුළුවන්. ඉතින් අද පළවෙනි දවසේ නිසා මම කාරණා ටිකක් මතක් කරනවා අපේ කාලේ වටිනාකම සහ සාර්ථකත්වය වෙනුවෙන් ඊයේ හවස මතක් කරා විදිහට මේ වෙනකොට අපේ වැඩමුළුවට සම්බන්ධ වෙන සියලු දෙනාගේ පදනමක් තියෙනවා නැත්නම් වැඩමුළුව වෙනුවෙන් ඒ අය වෙනුවෙන් කරන ලද සත්කාර තුනක් තියෙනවා එකක් තමයි හැම කෙනාටම මටහන් උපදේශ කියලා වාඩි වෙලා සක්මන් කරනකොට එදිනදා කටයුතුදී සතිය පිටින් පිළිබඳ පටිගත කළ දේශනාවක් අහන්න සකස් කරලා තියෙනවා ඒක මේ වැඩමුළුව වෙනුවෙන් කිච්ච එක සත්කාරයක් දෙක සිල් සමාදන් කරවලා තියෙන ඔක්කොම අපි අටසිල් කියන පාදමක පදනමකට ආරම්භ කරනවා. තුන්වෙනි එක තමයි වැඩමුළුව කිරීමේදී විවස්ථා පද්ධතියක් තියෙනවා. කාලසටහනක් තියෙනවා. ඒක සඳහා ඇති කරගත්ත විවස්ථාවල් අපි මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ මේ තුනම අපේ සාමාන්‍ය ජීවිතේ වෙනස් වෙනවා. ඒ නිසා මේ තුන තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා කටයුතු කරනකොට යම් කිසි කෙනෙකුට මේ කමඨහන් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව හෝ කියපු කමඨහන් කරන්න යනකොට එන ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මේ අවස්ථාව කරගන්නවා සාකච්ඡා කරනවා. ඒ වගේම මේ අටසිල් කියන එක තේරෙන්නේ නැත්නම් හෝ නැත්නම් අටසිල් සමාදන් වෙලා කටයුතු කරනකොට එන ප්‍රශ්නයක් තියෙනවා නම් හෝ මේ වෙලාව අපි එක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මේ වැඩමුළුව කරනකොට මේ කාලසටහන මේ වකවානු මේ දින මේ සීමාවල් අපි පනවගෙන තමයි කටයුතු කරන්නේ. ඒ සියලු දෙනාගේ අරසාවට සෞඛ්‍යයට සහ සීල කාරණා නිසා ඒව තමන්ගේ පුද්ගලික වැඩවලට ප්‍රශ්නයක් වෙනවා නම් හෝ ඒ පිළිබඳව යෝජනා ඉදිරි කිරීම කරන්න තියෙනවා නම් හෝ අපි මේ වෙලාවේ විකසිත කරගන්න. ඉතින් ඒ තුන අපි මේ වෙලාවේ කරන්නේ විශේෂ අර්ථයක් ඇතුව එහෙම නැතුව එක එකනා තම තමන් කතා කරන්න යන්නකොයි මාතෘකා තුන. අවශ්‍යතාවයෙන්. මොකද මෙතනදී තමයි ඒකට උත්තරයක් දෙන්න පුළුවන් කටිය රැස් වෙන්නේ. තව කෙනෙක් තව කෙනකින් අහන්න යන්න එපා. ඒක තේරෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න සාකච්ඡාවක හෝ ධර්ම සාකච්ඡාවක ස්වරූපෙන් හෝ දෙන්නේ දෙන්නේ එකතු වෙලා මුළු ගැන්ලා පුතු පුතු ගන්න ඕනේ කමන්නේ. අපි හැමදාම මේකට අපි වෙලා ගන්නවා. මේ මූලික සදාචාරාත්මක පැත්තේ කාරණා තුන පස්සේ තව එකක් තියෙනවා. තව කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි තමයි මේ භාවනා කරගෙන යනකොට අපේ සම්ප්‍රදානුකූල ක්‍රමයේ වචනෙන් කියනවනම් කමඨං සුද්ධ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. භාවනා වැඩිනකොට මෙන්න මේ මේ කරුණු මට දැනගන්න ඕන ප්‍රශ්නයක් වශයෙන් හෝ කරුණා විස්තරයක් වශයෙන් ඒකට අපි කමඨං සුද්ධ කිරීම කියලා කියනවා. ඉතින් ඇත්තටම මේ කමඨං සුද්ධ කිරීමේ වැඩපිළිවෙල පරිසු අවුරුදු 50 තුලම භාවනා කිරීමේ දියුණුවට සදින්ම බලපාලා තියෙනවා. මොකද ඒ භාවනාවේ ක්‍රමික වර්ධනයේට වැදගත්ම දේ ඕක. ඒක හරියට හේත් පන්තියක් බොනකොට හේත් බීලා එදාට ගිහිල්ලා ගුණාගුණ කියනවා. ඒක වෙන කෙනෙක් කියලා කියලා හරියන්නේ නැහැ. වෙන දේවල් වල කතා කරලා හරියන්නේත් නැහැ. හේත් බොන්න නැතුව කියලා කතා කරලා හරියන්නේ නැහැ. ඒ වගේම ඔක්කොම කරලා කිව්වේ නැත්නම් ඊගා හේත් පන්ති ලියන්න වෙලාවට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කමඨාන් සුද්ධ කිරීම කියලා තමයි අපි ඒකට කියන්නේ සිංහල ගුණාගුණ කියන කතාව වගේ කියන්නේ. ඉතින් ඒකෙදී මෙන්න මේක පොඩ්ඩක් ඉදිරියට මතක් කරන්න ඕනේ මේ කමඨහං සුද්ධ කිරීමේදී ඒක කරන්නේ පුද්ගලිකව. එකිනෙක. ඉතින් එහෙම තමයි නිසන්වනේ වැඩ පටන් ගන්නකොට එහෙම කරේ. ඉතින් ඒකට 20කට 30කට එහෙම කරන්න පුළුවන්. ඒකට එකිනෙකට විනාඩි 5 10 දීලා කරනකොට දවසකට ඉවර කරගන්න බෑ. නමුත් දැන් ඉස්සරහනේ 100ක් කරන එක දවසට. ඒත් වැඩමුළුවකට 100ක් ගන්නවා. 100කට යනකොට කවදාකවත් එහෙම එක එකනට වෙලා දෙන්න බෑ. ඒක නිසා මේ ක්‍රමයක් අපි උත්සාහ කරා. අපි ඔක්කොම එක සමුහ වෙලා සාමූහික කමඨාන් සුද්ධ කිරීම කියන්නේ. ඒකේ ආනිසංස දෙකක් තියෙනවා. එකක් තමයි හැබැයි එක එක්කෙනෙකුට කියන වචන ධර්ම කර්ම මතුවෙනව ඔක්කොටම අහන්න හම්බෙන්නේ. දෙක Tamanට අහගන්න බැරි ප්‍රශ්න ළඟ ඉන්න කෙනා අහනවා. ඒකට Tamanට උත්තරේ හම්බෙන්නේ. තනියම කරනකොට ඒ දේ වෙන්නේ නැහැ. මම මේ කතා කරන්නේ මං කියන දේ හරි කියන පැත්ත තමයි මං දන්නේ. يعني සාමූහික භාවනාව සාධාරණීකරණ කරන්න මං කියනවා. නමුත් දැන් මේ දැන් අපි මේ වෙනකොට මික්සෙල් ආරකේ සෑහෙන පිරිසක් අහනවා. ඒගොල්ලෝ මේකට ප්‍රශ්නේ වන්නේ අහගෙන ඉන්නකොට ඒගොල්ලන්ට ඕනේ ප්‍රශ්න ඕගොල්ලන්ගෙන් යනවා. ඉතින් ඒගොල්ලන්ට ඒක ප්‍රයෝජන වෙනවා. ඒ නිසා පොදු කමඨාන් සුද්ධ කිරීම අපි නිස්සාරණයෙන් පටන් ගත්ත වැඩ පිළිවෙල මේක බොහොම ජනප්‍රිය වෙලා ඒක තමයි අර ආචාර ධර්ම ප්‍රශ්නවලින් පස්සේ ගන්න. තුන්වෙනි කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද? අද හවසේ ඉඳලා අපි ධර්ම දේශනාවක් කරනවා. ඒතකොට මේ ධර්ම දේශනාවේදී ප්‍රශ්න අහන්න දෙන්නේ ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් පහුවෙන්දට මේ ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිවෙලට දීලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ ප්‍රශ්න විචාරතුන් වැඩ පිළිවෙලට ලියන ප්‍රශ්න සමා වෙන ලියන ප්‍රකාශන එක සීමාවක් ඇතුළත විතරයි අපි ගන්න. ධර්ම සාමාන්‍ය ධර්ම කරුණු විසඳ ගන්න ඕ අනිකුත් භාවනා කරන ක්‍රම පිළිබඳ විග්‍රහ කරන්න ඕ අනික් ගාහන ගුරුවරු විවේචනය කරන්න ඕ සංසන්දනය කරන්න කොහොමඩක්වත් යන්නේ. මොකද ඒක කිසි තේරුමක් නැති වෙන නිසා අනවශ්‍ය ප්‍රශ්න. ඒසා තමන්ගේ භාවනාවට අදාළ තමන්ට තියෙන ප්‍රශ්නයක් නැත්නම් ඒ ප්‍රශ්නෙට සපේලා උත්තරයක් දෙන්න බැරි නම් ඒ ප්‍රශ්න අහන්න යන්න. මෙතන නැති කෙනෙක්ගේ ප්‍රශ්නයක්. අදාළ නැති ප්‍රශ්න ඇහුවට මම ඒක අයින් කළා දානවා. ඒ අයින් කරනවා විතරක් නෙවෙයි මම වැඩමුළු නායකත්වයට චෝදනා කරනවා. තියෙන හැම ප්‍රශ්නයක්ම කල්ලාතෝ කියවලා ගැළපෙන ප්‍රශ්න විසක් ඉදිරිපත් කරනවා. ඒ නිසා ලියන කට්ටියට පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඉච්චරම ලොකු ගුණයක් එන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රශ්න කීපයක් එනවා අපිට නිෂ්ප්‍රභා කරන්න. නමුත් දැන් මේ නිෂ්ප්‍රභා කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒකට ගන්න දවස් ගන්නත් අඩු වෙලා තියෙනවා මේ පසුගිය අවුරුදු දෙක ඇතුළත වගේ ලොකු දියුණුවක් වෙන්නවා අහන ප්‍රශ්නවල ඒක එතකොට සාකච්ඡාට සම්බන්ධ වෙන අයට දැනගන්න පුළුවන් අපේ භවනා කණ්ඩායමේ ඉන්න මට්ටම මේ මට්ටම. එතකොට ඊට පල්ලෙහා මට්ටමක ඉන්න කෙනාටත් එතෙන්ට සීඝ්‍රයෙන් එන්න පුළුවන් කවක් තියෙනවා. මුගක් වෙලාවට අපිට තියෙන ආත්ම විශ්වාසය මදි කරන්නේ. අපිට පේනවා මේ අපි ළඟ ඉන්න කට්ටියටත් මේක මේ කරන්න පුළුවන් දෙයක්. ඒක මේ වයිච්චි බුදුහාමුදුරන්කන් ඉඳලා දසපාරමිතා පුරලා හේතුක ප්‍රතිසන්ති ලැබෙනකන් කියන කතාවල් නෙවෙයි කරන්න පුළුවන් කියන්නේ. ඒක නිසා ඒකෙන් මේ තල්ලුවක් එනවා. ඒ නිසා ඒ ටිකයි මට කියන්න ඕනලා තිබුණේ මේ සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලා අපිට පැයක් පමණ කාලයක් ලැබිලා තියෙනවා. අපි දැන් මෙතෙන් පටන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සැසිවාරයේ පටන් ගන්නවා. එතකොට කාලය ඉතුරු වුණොත් සභාවේ ඉන්න වෙන කෙනෙකුට සභාවට ප්‍රශ්න ගන්න පුළුවන් යම් විදිහකට ලිඛිත ප්‍රකාශය අංග සම්පූර්ණ නැත්නම් මම ඒක නට අවස්ථාවක් දෙනවා අවශ්‍ය තොරතුරු ටික ගන්න එතකොට එයා කැමති නම් අත උස්සන්න ඒකත් අපි මයික් එකේ වුණා එතකොට ඒ සමටාන සුද්ධ කිරීමට අවශ්‍ය කරන්න ආ වූ අතිරේක සාක්ෂි ලබා ගන්න පුළුවන් ඉතිපත් කරේ නැත්නම් අපි මේ ප්‍රශ්නේ අන් කළා ඊගා ප්‍රශ්නට මම ආරාධනා කරනවා දැන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කරලා දෙන විදිහට අද කරුණීය ස්වාමීන් වහන්ස අවසරයි අද දින කැන්බරා නගරයේ මේ පවත්වන පළමුනි නේවාසික වැඩමුළුව මෙම වැඩමුළුවලට වැඩමුළුවට ඉදිරිපත් වූ ප්‍රශ්න අතරින් මම තනම පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ප්‍රථම වතාවට මෙවැනි නේවාසික වැඩසටහනකට සහභාගී වීමට භාග්‍යුදා විය. පාන්දර 5යි 6යි භාවනා කාලය තුල ආනාපානසති භාවනාව කෙලිමි. හුස්ම පිළිබඳව අවධානයෙන් සිටිමි. ආශ්වාසයේ වෙනසත් ප්‍රාශ්වාසයේ වෙනසත් අධ්‍යයනය කෙලිමි. විනාඩි 45ක් පමණ ගිය පසු මම අතරමන් වූ වාක්සේ දැනින. සුදු තිත් ඇති අලු පාට ප්‍රදේශයක තනි ඌයේ යයි දැනින. ආශ්වාස ප්‍රාශ්වාස ගැන මතකයක් මේ වෙලාවේ නොතිබින. ප්‍රශ්නය. මෙසේ නැවත වතාවක් සිදු වුවහොත් මූල කර්මස්ථානයේ පැමිණීම කළ යුතුයද? ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. උත්තරේ ඔව් කියන එක තමයි. තමන් අර උතුරු දරුව දිහා බලාගෙන අපි කාන්තාරේ යනකොට අපි හිතුවොත් උතුරු දරුව වැහුණයි කියලා එතකොට සාතු නායකයාට වෙන මොනම දෙයක්වත් නැහැ. දැන් වගේ GPS නැහැ, උතුරු කටු නැහැ, මොකක්වත් නැහැ. ඉතින් යාට කරන්න වෙන්නේ ආයතනයක් අර උතුරු දරුව මත වෙනකන් ඉඳලා යන්න ඕනේ නැත්නම් අනිත් පැත්තට යන්න ගියොත් අපරාධේ කාලේනාස්ති. ඒක නිසා ඒ තියාගත්ත බෙන්ච්මාර්ක් එක රෙෆරන්ස් පොයින්ට් එක එහෙම නැත්නම් ඒ අරමුණ තමයි අපිට නැවත හැකී දුරු කිරීමට උදව් කරන්නේ. ඊට අමතරව කාරණා විදිහට මට මතක් කරන්න පුළුවන් මේ සැකය පහළ වීම සහ අරමුණ නැතිවීම නැත්නම් ගත්ත ආනපානෙ නැතිවීම එක සැරේ සිදු වෙන්නේ. ඒක ටික ටික වෙන්නේ. දෙවෙනි සැරේ යනකොට අවදීන් යන්න හොඳට භාවනාව යනකොට මේ ඉදිරියෙන් තියාගත් අරමුණ බොඳ වෙන්න පුළුවන්. හරියට ඉර පායනකොට තරු බොඳ වෙනවා. ඉර පායනකොට හඳ හඳේ දිස්නේ නැති වෙනවනේ. ඉතින් ඒක එක සැරේ වෙන්නේ නැහැ. අනිත් එක ඉර පෑවුවට තරු නැති වෙන්නේ නැහැ. තරුවල ප්‍රකාශ ශක්තිය නැති වෙන එක විතරයි වෙන්නේ. මේ වෙලාවෙත් තරු තියෙනවා පේන්නේ. ඒක නිසා ඒ වගේ දෙයක් මෙතන මේ ඥානාපානේ සැඟවි ගන්නවා මිස නැතිවීමක් නෙමෙයි. නමුත් අපේ හිත ඉක්මන් වෙනවා ආනපානෙ නැති වෙන කියලා කියන්නේ. ක්‍රමයෙන් නැති වෙන හැටි දැක්කම එහෙම වෙන්නේ යාට තේරෙනවා මේ කිවිච්ච දේ සියුම් වෙලා අතිසියුම් වීමක් වෙනවා. ඉතින් එතකොට ඒකට හිත අදිස්ථාන ශක්තියක් අත්දැකීමක් එකතු වෙන්න ඉඩ පුළුවන්. ඒක නිසා යම් හේයකින් මම දකිනවා ආනපානේ අන්දවන්ද වෙලා වගේ පේනවනම් සැක තියෙනවනම් නැවත ඒ තමයි පටන් ගත්ත ආනපාන පිට දාන එක තමයි සිටි උත්තරේ. දෙවෙනි ප්‍රශ්නය අද දින 9යි 10යි දක්වා තිබුණු භාවනා කාලයේදී ආනාපානසති භාවනාව කෙලිමි. ආශ්වාසයේ මුල, මැද, අග, ප්‍රශ්වාසයේ මුල, මැද, අග ගැන සිහියෙන් සිටිමි. සිත පිට ගියත් නැවත මූල කර්මස්ථානයට ගැනීමට හැකි වුණි. විනාඩි 30ක පමණ කාලයක් ගත වූ විට දෙයත් ඊට බරගතියකින් යුක්ත විය. භාවනාව අවසන් වන තෙක් තිබුණි. මෙය මම මීට පෙරද අත්දැක ඇත්තෙමි. එවිට මෙම රූපකාය පටවි ධාතුන්ගෙන් සෑදී ඇති බවක් මෙනෙහි කෙලෙමි. ආස්වාස ප්‍රාස්වාසයේද හොඳින් කරගෙන යාමට පුළුවන් විය. ප්‍රශ්නය මෙසේ දෙයත් බරගතිය දැනීම ඇති වූ විට කෙසේ මානසිකාර කළ යුතුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේක සමහර විටක අතන කයේ තියෙන බර පටවි ධාතු නිසා වුණාද නැත්නම් නිදිමත ගතියක් නිසා ව්‍යක්කර්ණ ගතිය කියලා. එතකොටත් අපිට මානසිකාරය පවත්න්නේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතලා අහපු ප්‍රශ්නෙම සමාන්තර ප්‍රශ්නය. අරමුණ Taman ඉදිරියෙන් තියා හිටපු අරමුණ ක්‍රමයෙන් ගෙවෙන්න යනකොට යනකොට ඉබේම වගේ Tamanට බලන්න දෙයක් නැතිකම නිසා නිින්දකටපත් වෙනවා. නැත්තම් සිත සංගවි ගැමීමකට යනවා. ඒකට වෙන්නේ ඇස්පිල්ලම් බර වෙනවා. ඒක අත්දකින්න පුළුවන් නිින්දට යන වෙලාවේ යෝගාවචරයේකට නින්දට යන වෙලාව සතිමත් වුණොත් තමයි තේරෙන පටන් ගන්නවා ඉස්සෙල්ලාම කය තැන්පත් කරලා තියෙනවා කියලා. ඊට පස්සේ කයේ ඔක්කොම අමතකලා ඔළුව විතරක් අට්ට වෙලා තියෙනවා. මේස ඔළුවත් අමතකලා ඇස් විතරක් හොඳට තැන්පත් වෙනවා වෙනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අද විශාල ලෝකයෙන් කයට ඇවිල්ලා කයෙන් ඔළුවට ගිහිල්ලා ඔළුවෙන් ඇස් එකට ගිහිල්ලා මේ සමු ගැනීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ටික දැනගන්න පුළුවන් අරමුණක ගෙවි යාමත් එක්ක මේ වගේ දෙයක් වෙනවා. ගියේ යුතුයම නැහැ. වෙන්න පුළුවන් දක්ෂ නැති යෝගාවචර. ඒකත් පේන්නේ ඇස්පිල්ලම් පර වෙනා වගේ තමයි. නැත්තම් පටවි ධාතු කියන්නේ කෙසේ නමුත් පටවි පටවි කියලා හරි කමන්නේ මොනවට මෙනෙහි කරන්න ගත්තොත් නැවතත් අරක අවදි වෙලා එන්නේ. තමයි මූල කර්මස්ථානයේ හෝ මෙනෙහි කරන්න ගත්තොත් මෙනෙහි කිරීම තමයි ඒකට කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනා වැඩිීමේදී පිටකොන්දේ වේදනාවක් දැනුනි. ඒ ගැන සිහි කරන විට සිත විසිර ගියේය. නැවත සිත එක අරමුණකට ගැනීම අසීරු විය. උත්සාහයෙන් සිත ආශ්වාස ප්‍රාශ්වාස වෙත යොමු කළද විනාඩි කිහිපයකින් නැවත පිටකොන්දේ සියුම් වේදනාවක් දැනෙන්නට විය. මේ සිදුවීම යලි යලි සිදුවේයි. වාඩි වී කරන භාවනාවට වඩා සක්මන් භාවනාව මම ප්‍රිය කරමි. එය පිළිපැදීමට පහසුය. ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔය එතකොට තමන් ඉඳගෙන ඉන්න කයෙහි කයේ කොතනකාරී වේදනාවක් පැමිණීම මම දැන් මෙතන ඉන්නවා කියන සතියට සාක්ෂියක්ද නැත්නම් සතිය ප්‍රතිඵලයක්ද නැත්නම් සතියට ආරි ආදුවක්ද කියලා මට එළියපෙකන කැමැතිද මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මේ විදිහට කොන්ද වේදනාවක් පැමිණීම සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට ආරි ආදුවක් කරදරයක් හතුරෙක් එනවා තමයි ඉදිරියට තොරතුරු ඉදිරියට කමඨාන් සුද්ධ කිරීම කරන්න වෙන්නේ. ඒක නැත්නම් අපි මේ ප්‍රශ්නේ යනවා ඊගාව දවසේ නැවතත් මේක නගන්න නැත්නම් බලන්න විතර කොන්දේ අමාරුවක් පැමිණීම භාවනාවට ආපු බාධාවත් නැත්නම් භාවනා කරපු නිසා ලැබිච්ච අතිරේක ලාභයක්ද කියලා. සතිමත් වුණොත් විතරයි දන්නේ අපි කොන්දේ අමාරුවක් කර කියලා. නැත්නම් අතීතේ හිටියනම් අනාගතේ හිටියමක් අපේන්නේ නැහැ. ඒක නිසා ඒ දේ නිරවුල් කරගන්න. එතකොට උඟක් කරාට පස්සේ තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. පරියංක භාවනාව. මම දැනට අවුරුද්දක් පමණ කාලයක සිට සතිය පුරුදු කිරීමට උත්සාහ ගනිමි. පරියංක භාවනාව ආරම්භයේදී වාඩි වී සිටින ඉරියව්ව කකුලේ කකුල් පොළවේ ස්පර්ශ වන හැටි කකුල් තද වී සිටින හැටි මෙනෙහි කරමි. ඉන්පසු නාසයේ කෙළවර උඩුතල මත හුස්ම වදින අයුරු බලා සිටින්නට උත්සාහ කරමි. සෑම අවස්ථාවකදීම හුස්ම රැලි 3ක් 4කට පසුව එන සිතුවිලි වල ගිලියයි. යම් වේලාවකට පසුව සිත සිතුවිලි වල බව දැනේ. මෙහිදී සිතේ ගැටීමක් ඇති නොවේ. එවිට අවධානය හුස්ම රැල්ල කෙරෙහි ගෙනෙන්නට උත්සාහ ගනිමි. බොහෝ විට භාවනාවේ පළමු මිනිත්තු 20 30 තුල සිතුවිලි වල සිටින අතරතුර නිින්ද ගියා වැනි කිසිම දෙයක් මතකයකට නැති තැනකට යයි. blackout. බොහෝ විට මෙම ස්ථානයෙන් අවදිවන්නේ කකුල් වල මතුවන වේදනාවත් සමගය. වේදනාව ඇතිවන ස්ථාන තුනකි. දකුණු කකුලේ පිටිපස උඩ ග්ලූට් මසල් එක දකුණු දණහිස හා දකුණු ඇන්කල් එක. මේ සිදුවන්නේ භාවනාවේ දෙවන පැය භාගයේදීය. මෙවිට නිින්ද ගියාක් මෙන් නොදැනේ. අවධානය වැඩිය. මෙවිට වේදනාව ඇතිවන තැන කෙරෙහි උපේක්ෂාවෙන් බලා සිටීමට උත්සාහ ගනිමි. වේදනාව ඇතිවන තැන කෙරෙහි ලං වී බලන විට ඇතුලෙන් පුපුරන්නක් මෙන් දැනේ. යම් වේලාවක් එක දිගට බලන විට එම ස්ථානයෙන් වේදනාව පහ වී ඒ අසල වෙන තැනකට යයි. එතන බලා සිටින විට තව තැනකට යයි. මෙලෙස දන හිස කකුලේ උඩ කොටස හා ඇන්කල් යන ස්ථාන තුනේ ඇති විවිධ තැන්වලින් වරින් වර වේදනාව මතුවේ. වේදනාව ප්‍රබලව දැනුණත් බුදුරදුන් කෙරෙහි කරන ප්‍රතිපත්තිමය පූජාවක් සේසිත බලා සිටිමි. පෑයකට ලන්වන විට වේදනාව දැනුණු ප්‍රදේශ සීතල වන ගල් වෙන බව දැනේ. පරියන්කයෙන් නැකිට මිනිත්තු කිහිපයකින් පසු කිසිදු වේදනාවක් නැති බව නිරීක්ෂණය කළ හැක. මා සතිය පුරුදු කරන ක්‍රමේ යම් වරදක් ඇතනම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දරුවන් සරණයි. කිසි වෙලාවක තමන් අර ඉදිරියෙන් තියාගන්න මූල කර්මස්ථානයේ වාඩි වෙනකොට ආනපාන වෙන්න පුළුවන්. පිම්බීම ඇකිලි වෙන්න පුළුවන්. නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන්. ඒකත් එක්ක හොඳට හිත මූණට මූණ දාලා ඉන්න වෙලාවක් එනවා. එහෙම නැත්නම් ආද වෙන යාළු වෙන වෙලාවක් එනවා. ඉතින් ඒ කියන්නේ ඒකෙන් එන ප්‍රශ්නයක් නෑ. ඒක හම්බ වෙන්නේ නෑ කියලා ප්‍රශ්නයක් ඕ. හොඳට බලහින්න පුළුවන් වෙනකොට එක්ක වේදනාවක් එක්ක හිතේ එක්ක ශබ්ද තුනෙන් එකක් ඊගාට එන්න පටන් ගන්නවා. මං කියන්නේ එන්න ඕනයි කියලා. එන්න ඉඩ තියෙනවා. එතකොට මේ යෝගාවචර චරිත තුනක් ගැන මේ කතා කරනවා. සමහර යෝගාවචරින්ද හිතවිලිමයි ප්‍රශ්න. එයාට වේදනාවක් නැකෙන්නෙත් නෑ, රද්ද ප්‍රශ්නකුත් නෑ. එයා කියන්නේ මට මොනවක්වත් කරගන්න බෑ. මොන ඩිංගිත්තක් කිය ගමන් හිතිලොටමත් වෙනවා. මේකේ මුල් රචනේ මුල් කොටස එහෙමයි. ඒක තමයි තව කට්ටියට කියනවා මට වේදනක් ප්‍රශ්න, හිතවිලි ප්‍රශ්නයක් නෑ. රද්ද ප්‍රශ්න වේදනාව තමයි අමාරු. මේ සදක්මද තමයි දීන කරන තමයි. ඉතින් තව සමහරක් කට්ටිය මට සද්ද තමයි වරන්නේ. ඒක තමයි ප්‍රශ්නේ නෑ. සද්ද කිව්වොත් ප්‍රශ්නේ සද්ද එක එකනා ওই තුනම තියෙනවා. අපි අහුලන්නේ ඒකයි. අපි සාමිකව භාවනා කරනකොට සද්දක් තියෙනවා, හැම කෙනා එකකේ වේදනාවක් තියෙනවා, හිතවිලිත් තියෙනවා. හැම එකම හැම එකටම නඩම වාද බාධා කරන්නේ. එයා බාධාව ඒ චරිතයට ආවේනික. ඒ නිසා ගොඩක්කල් භාවනා කරන්න ඕනේ මම බාධා වශයෙන් මොකද්ද කරන්නේ කියන එක මගේ චරිත ලක්ෂණය. ඒක වෙන කිසිම දොස්තරින්කට අල්ලන්නත් බෑ වෙන කිසිම උපකරණයකට අහු වෙන්නේ නැහැ. ඉතින් ඒක රෝග නියුයි. එනිසා ඒක ආවට පස්සේ බලන්න දැන් පටන් ගන්නකොට කිසිලි කියලා දැන් සද්ද වේදනාවලට ගිහිල්ලා තියෙනවා. අනිත් දවසෙත් වාරිලා බලන්න මම මේ ස්ථාවර කරගන්න හදන්නේ මට ඇත්ත වශයෙන් බාධා කරන දුක් පිළිම් නැද්ද නැත්තම් වේදනාවද කියලා බලන්න පටන් අරගත්තොත් ඉතින් වේදනාව දිහා බලන්නේ හතුරෙක් විදිහට නෙමෙයි රෝග නිర్ణයක්. වේදනාව දිහා බලන ආකල්ප පොඩි වෙනසක් ඇති. වේදනාව එනකොට මේක හරියට මම ඒක හරි මට තියෙන වේදනාව තමයි කියලා අර වේදනාව දකින්න හතරක් විදියට මෙන්න මේ ආකල්පයේ මේ වෙනස වේදනාව කෙරෙහි ලොකු බලපෑමක් අන්තිම සතිපාසලේ අපි පොඩි සෙල්ලම් ගන්න පොඩි දරුවන්ට ඒ ළමයින්ට කුකුල් අමාරු වෙනවනේ ඉතින් කියනවා මේවයි මේ භාවනා කරනකොට ඔන්නවට දකුණු කකුල විදිනවා පන්සල විදිනවා ඒක අනෝන් කකුල විදිනවා කියනවා මේ වගේ පොතනද හරියට දෙන්න කියලා කියන්නේ ඉතින් ඊට පස්සේ ආකාරල කියනවා මට දැන් සමීර දකුණු කකුල ධානිය රිදෙන. දැන් ඒක තානපයන්ට යන්න බෑ ධානිය නෙවිදෙන. ඒකකට බලන්න වන් ධානිය තියා. මන් ධානිය හිනා වෙනවා දකුණු හරියට දකුණු ධානියට කෙලෙලා. මේක දිහා බලහිනකොට පේනවා ඒක නිවන් දැක්ක වගේ ඒක තියෙන ගැතියක්වත් මොකක්වත් නෑ. මේ කවදාකවත් අපි අර දුක් වෙන දේ බලනවා මිසක් අර සැප දෙන දේ බලන්නේ නෑ. අපි හිතේ තියෙන කඩප්පුලිකමනේ නොකෑමනා දහවදුරා හිතක් තියෙන කරදරයක් ලෙඩක් තියෙන කොහෙද ඒක බල බල ඉන්නවා මිසක් මං කි පොඩ්ඩක් මේක දෙන ඔකට කියනවා 20යි 32ක් තියෙනවා කියන්නේ මේ දින දත්තක් තියෙනොත් ඒක ගැන කතා කරනවා මිසක් ඉතුරු දත් 31 ගැන කවදාවත් අපි කතා කරන්නේ කතා කෙරුවොත් දිව්වොත් කිව්වොත් කුණු කන්දලයක් නෙමෙයි ඒ විලාය බලන්නකො වංකකුලද බලනකොට මෙයා ගිහිල්ලා ඉතින් ඊට පස්සේ ළමයි කියනවා ස්වාමීන් වහන්සේ කකුල් දෙකම කරේවිලු යොදන්න. මම කව වැලමිටි ටික බලන්න. මේ කකුල් අඬ හතරක් තියෙනවා. අපි මේ බෝලේ දාන ශාලයට සෙල්ලම් කරන්න පටන් අරගත්තොත් චෝදනා කරගන්න නැතුව මේ ස්කෝ කරගන්න පුළුවන් වෙලාවක් නෑ. අපිට කියන්න බෑනේ හතුරා අපිට මේ ස්කෝ කරන්න බෝල දානවා කියලා. එයා බෝල දාන්නේ අවුට් කරන්න තමයි. ඔය ඒකමනේ අපි ස්කෝ කරන්නේ. ඒ නිසා තමන් දිහාට එන දේ දිහා ඒක චෝදනාවක් බරක් ඇඟුලක් ඇඟිලි ගතියක් හිත ගතියක් කරගන්න නැතුව ඒකට තියෙන විකල්පේ දිහා බලන්න පුරුදු වුණොත් එන්න මේ අපි අපේ හිත අපේ sannivedana අපේ ප්‍රකාශ කිරීම සහ ලියම වැරදි දකින්නමයි තියෙන්නේ අත්‍තරක් කරන් කියවන්න බෑ ලෝකේ තියෙන ඔක්කොම වැරදි ටික ලියලා තියෙනවා ඉතින් මේ ඒ ලියන ජඩයට වැඩිය ජඩකමක් තියෙන කප කියවනේ කාලම්. යෝගී ගුණ කන්දල් නැතුවද මේ කල්ලි කියලා පත්‍ර ගෙනල්ලා මේ තුන් වරප බලන්න. අපිට ඒක නැතුව බෑ. ඒක දැන් මේ දවස් හත ඉඳලා ගිය ගමන් මොකද කරන්නේ? අර පරණ පත්‍ර ටික තියාගෙන අර එවියස් එක්ක ඒ කෝපිකුත් ළඟ තියානේ ඒ ටික ඇඟේ දාගත්තේ නැත්නම් ඉතින් ඉඳලා. ඒ නිසා මේ වැරදි හොයන ගතියක් ඒ වෙනුවට ශරීරයේ තව උංගවසඟ ගොඩක් තියෙනවනේ. ඒව එක දිහා බලන වගේ ක්‍රීඩාවකට වගේ කරන්න පටන් අරගත්තොත් තේරෙනවා මේ අවධානයේ ඉල්ලන දේ දැනගෙන ඒ වෙනුවට වෙන එකට අවධානය යොමු කිරීමේ ශක්තියක් තියෙන එකම සතා මනුස්සයෙක්. වෙන කිසිම කෙනෙකුට එහෙම කරන්න බෑ. ඉතින් අපි ඒක සෙල්ලම් කරන එකට කියනවා මානසිකාරය කියලා, ඇඩ්වර්ටින් කියලා. අපිට අවධානයේ දීර්ඝ තැනක් නැත. ස්වභාවයෙන් අවධානය ජීවිතන කිල්ලද්දී අපිට පුළුවන් ඒක දැනගෙන ඒක තියෙන අනිත් පැත්ත බලන්න. එහෙම නැත්නම් ඕනෙම අඳුර වලාවක තියෙන රිදී රේඛාව බලන්න. හැම අඳුර වලාවකම රිදී රේඛාවක් තියෙනවා. අපි කරා එන ඕනෙම වැරද්දක අපිට තියෙන සුභාසින්චන. භාවනා කරන එකන අපි ඒක දිහා බලන සුළුව ඇස් දෙකෙම බලන්නේ අරමුණ දිහා නරක දේවල් දිහා මේ හොඳ පැත්ත දිහා බලන්න ගන්න. ඒ නිසා මේ විදිහට වේදනාවමද මගේ කරදරකාරය කියලා බලන්න. ඒ අතරවද බාරේ වේදනාවෙන්කොට අනික් පළුව දිහා බලන් ඉගෙන ගන්න කියලා උපක්‍රම දෙකක් මතක් කරගන්න. සක්මන් භාවනාව පළමුව සිටගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කරමි. ඉන්පසු සාමාන්‍ය වේගයෙන් ඇවිදින්නට පටන් ගනිමි. ඇවිදින විට කකුල් කෙරෙහි අවධානය යොමු කරමි. ඉන්පසුව වම් කකුල හා දකුණු කකුල පොළවේ ස්පර්ශවන අයුරින් වම හා දකුණ ලෙස නිරීක්ෂණය කරමි. මෙලෙස මිනිස්සු 10ක් 15ක් යන විට තද නිදිමතක් දැනේ. අඩිය තියෙන විට විසිවෙන්නාක් මෙනුත් සමහර විට සමහර විට කකුල බකල් වෙනවාක් මෙන් දැනේ. ඇස් පියා ගන්නට සිටේ. බලවත් වීරියක් අරගෙන නොකඩවා පැයක කාලයක් පවත්වන්නට උත්සාහ කරමි. මෙලෙස කරන විට කොන්දේ වේදනාවක් දැනින. එය ප්‍රබල වන විට වේදනාව හැකි සිහියෙන් වේදනාව ගැන සිහියෙන් සක්මන් කෙලිමි. වේදනාවත් සමග නිදිමත පහව ගියේය. අතරමැදදී දෙවරක් පමණ කොන්දට ස්ට්‍රෙචින් එක්සර්සයිස් එකක් කෙලිමි. භාවනාව කරන අයුරු ගැන ඔබ වහන්සේගෙන් අවවාද පතමි. ඔය මේ වගේ අර වරක නිදිමත ගැටිය වරක වේදනාවක් ඒ වගේ දේවල් එනකොට තමයි තේරුම් අරගන්න වෙනවා වේදනාව තියෙන කිසිම වෙලාවක නිදිමතේ නැහැ. නිදිමතේ කිසිම වෙලාවක වේදනාවක් නැහැ. ඉතින් මේව එක ඒ කියන්නේ එකවරකට එකයි එක යකයි ඔළුව දාන. එච්චරයි ඔක කියන්නේ. මේක හොඳ හරි වේවා නරක හරි වේවා. හැබැයි වෙනෙව තියෙනව ඕනේ නම් අපිට පෙන්නලා දෙන්න පුළුවන් තව තව දේවල් තියෙනවා කියලා. ඒක නිසා අපිට නිදිමතක් වෙන වෙලාවට වේදනාව සැපයක්. වේදනාවක් වෙන වෙලාවට නිදිමත සැපයක්. හැබැයි ඒක එක තනි තනි එනකොට දෙකම දුකක්. වේදනාව එනකොට වේදනාව දුකක්. නිදිමත එනකොට නිදිමත දුකක්. ඒ නිසා අපිට පේන්න පටන් අර ගන්නවා මේ තියෙන දේ නෙවෙයි හිත බලන්නේ. යාට බලන්න ඕන දේ තමයි බලන්නේ. නිසා ඒක දකින්න ඒක ප්‍රශ්නයක් නෑ. ඒක දකින්නකොට කියන්නේ මේ වේදනාවත් මේ නිදිමත දෙකම භාවනා ප්‍රතිඵල. භාවනා නොකරුවා නම් ඔය එකක්වත් දැනෙන්නේ මොකද අපි වෙන කොයි හරි මොනවා හරි කර කර ඉනකොට අපිට මේ කයේ නිදිමතක් තියනවද නැද්ද කියලාවත් මොනක්වත් දැනුමක් නැහැ. ඒ නිසා අපි ඉන්නේ මත් වෙලාමනේ. කයට හිත ආපු ගමන් සතිමත් වෙච්ච ගමන් මේ වගේ තියෙනවා මේ ප්‍රනීත වෙනවයි කියලා කියන්නේ. අපි කියන්නේ ටියුන් වෙනවයි කියලා. ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒක දරා ගන්න බැරි දෙයක් වුණත් අපි මහා ලොකුවට ගණන් ගන්නවා. මොකද හිතට ඒක උදේට කැපිලා පේන නිසා. මේ කැපී පේන ගතිය නැත්නම් මේ කියන ප්‍රණීත වෙන ගතිය භාවනා ප්‍රතිඵලයක්. නමුත් යෝගාවචරයට ඒක ඒ විදිහට දාගන්න බැරි වුණොත් මේ නිකන් කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොයිල කටු කරන එක තමයි ඉවසන්න බැරි කියලා අර මේ පුංචි දැනෙන දීපවා නරකට හිතනවා ඒක නිසා හොඳට බලාගෙන ඉන්න භාවනා කරන්න ගියාම ඇහැ කන දිව නාසය කය කියන මේ ඔක්කොගෙම ලොකු ප්‍රණීත භාවයක් එනවා අපි ඒකට ලෑස්තිලා ගියොත් එකක් කුසල එකට ගහන්න පුළුවන්. නිදිමත වෙනකොට වේදනාවක් දාගන්න වේදනාව වෙනකොට නිදිමත දාගත්තාම අපිට මේ දෙකෙන් මාරුවක් කරගෙන යන්න පුළුවන්. මේ මට්ටමේ බෑ. අපි ඉස්සරහට යනකොට ඒ ටික කරගන්න පුළුවන් වෙනවා. හැබැයි දැන් ඒකට අවදි මනසක් ඇති කරගන්නට කියලා කියනවා. ඒ සමානම තමයි මේ දිගටම තියෙන ප්‍රශ්න සමින්හංශ. පෙරුවන් සරණයි. පරියංකේදී හුස්ම දෙස බැලීමට උත්සාහ කළද මා අභ්‍යන්තර කතාවක නිරත වී ඇත. ඇතිසයක් දැනේ. මද වේලාවක් මෙසේ ගත වෙද්දී මගේ අවධානය හුස්ම වෙත යොමු වේ. එහෙත් එය දැන් සිඳී ගොස්ය. මගේ නහය හා උගුර අවට සංවේදනාවක් දැනේ. කොන්දේ හා දණහිස අධික වේදනාවක් දැනේ. අවධානය නාසය ඇතුළත යම් තැනක් වෙත යොමු වේ. මෙම ස්ථානයේ සිහින් නොගිනිය හැකි මට්ටමේ ආශ්වාස ධාරාවක් වදින බව දැනේ. මෙම වාත ධාරාවේ ස්පර්ශයේ ඉමහත් විවේකයක් ගෙන දෙයි. මෙම සුවදායි මොහොත අත්විඳින්මින් සිටන විට මා මේට ඇලෙන්නේ දැයි සැකයක් පහළ වේ. මේ தত্ত্বය තවදුරටත් පැහැදිලි කර දෙන්නේ නම් ඊතා කෘතඥ වෙමි. තවත් ඒ කොටසක් තියෙනවා. මා ශබ්දයේ සමග පරයන්කේ ගත කිරීමට පුරුදු වී සිටිමි. මෙම ශාලාවේ ශීතකරණයේ ශබ්දය මේට හොඳ අභ්‍යාසයක් ලෙස සැලකමි. විශේෂයෙන්ම ශීතකරණය නැවතීමේදී ඇසෙන ටින්ටින් ශබ්දෙන් මා යම් ආස්වාදයක් විඳින්නේ දැයි සිතේ. මෙසේ ශබ්දය හා හාදකම් පවත්වද්දී ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳවද අවධානයද හුස්ම ගැන අවධානයද වරින් වර පවති වරින් වර නවතී. මෙසේ කිරීම නිවැරදිද? ඔබ වහන්සේගේ ශාසන සේවාව চিරාත් කාලයක් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. ලිපියේ තුන්තර පොලක මේ වැඩේ යන ගමන් ආනාපානත් එක්ක සම්බන්ධය පොඩ්ඩක් සඳහන් කරලා තියෙනවා. නැත සද්ද ඇහුණත් වේදනා දැනුණත් වෙන මොනවා ආවත් ඒ පේන කලබල අතරින් කොච්චර දුරට තමන්ගේ මූල කර්මස්ථානයේට නෑදෑකම නැත්නම් මූල කර්මස්ථානයට සම්බන්ධතාවය දකිනවනම් මේ මුළු රචනෙම ලියනකොට තේමාවට යන්නේ ආනපාන. මට සද්දේ තියෙනකොට ආනපානෙ මෙහෙමයි සද්ද නැතිනකොට ආනපානෙ මෙහෙමයි. අකුල වේදනාව තියෙනකොට ආනපානෙ මෙහෙමයි සද්ද නැතිනකොට ආනපානෙ මෙහෙමයි. ආනපන ගොරෝසු වෙනකොට මෙහෙමයි, සියුම් වෙනකොට මෙහෙමයි, අතිසියුම් වෙනකොට මෙහෙමයි කියලා මේ මුළු රචනයේ පුරාවටම හරහ දුවන තේමාවක් විදිහට ආනපානේ ඉදිරිපත් කරන්න පුළුවන් වුණොත් ඒකට කියනවා ජීවිතයේ සංවිධානය වෙලා තියෙනවා කියලා. අපිට ලැබෙන දේවල් අපි කිසිම විදිහක සංවිධානයක් නැහැ. අරකින් ටිකක් කියනවා මේකෙන් ටිකක් කියනවා මොකෙන් මොකට යනවද මේ මුළු නාටකම ශෝකාන්ත නාටකමද දුක්ඛාන්ත නාටකමද කියලා අපි දන්නේ නැහැ. මෙන්න මේ කියන වියවුල නැතිකරන්න මල් මාලයක් වගේ අමුණන්න වෙනවා. අමුණනකොට මේ ශබ්ද ඇහෙනකොට ආනාපානේ කුරු සුදුසුයුම්ද එහෙම නැත්නම් වේදනා දැනෙනකොට ආනාපානේ බලන්න පුළුවන්ද බැලුවොත් සියුම්ද බලහන් ඉන්නකොට ඉන්නකොට ආනාපානේ මොකද වෙන්නේ කියලා මේ කතාවේ තේමාවට මූල කර්මස්ථානයේ ගන්න පුරුදු කරලා ලියන්න පටන් අරගත්තොත් ඒක භාවනා ජීවිතේ 50ක සම්පූර්ණත්වයක් කියලා කියනවා කවදා හරි අපිට තේරෙන පටන් අරගන්නේ මේ ආනාපානයේ තියෙන්නේ චිත්‍රයක් අඳිනකොට කැන්වස් එකක් වගේ. ඒ කැන්වස් එකේ තමයි අඳින්නේ. ඒකට චිත්‍රය බලන ගමන් කැන්වස් එකත් බලන්න පුරුදු වුණාට පස්සේ මොන දෙයක් වුණත් අපි බලන්නේ මේ ආනාපානය කියන තේමාව හරහා. ආනාපාන කියන්නේ නිවන නෙවෙයි. නමුත් ඒ නිවනට යොමු කරන ඊතලයේ වගේ පෙන්වන්නේ ආනාපානය තමයි. සමහර වෙලාවට පිම්බීමක් පිළිබඳ ගන්න පුළුවන්. සක්මන් කරනකොට වම දකුණ ගන්න පුළුවන්. ඒ වෙන ඕනම දෙයක් මේ ආනාපානයි කියන තේමාව හරහා යන්නේ ඒකට අටුවාචාරින් වහන්සේලා මතක් කරනවා. මල් නෙලන්නේ මල් නෙලාගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ව පූජා කරනවා. මල් ආසනෙ. තව කෙනෙක් මල් නෙලාගෙන ඇවිල්ලා මාලයක් ගොතලා මාලෙ පිටින් පිළිගන්න බුදුජානනාථ. ඒක උරුමකක් ඇවිල්ලා ගසාගෙන ගියොත් මල් මාලයක් ගොතලා තියෙනවනම් ආක ආපහු අරන් තියන්න පුළුවන්. ගොතන්න නැතුව තිබ්බොත් මේක විසිලා කොහේ යනවද හොයන්න. එන්නේ ගොනුවට නූලක් වගේ වෙන්නේ ආනාපානෙ තමයි. නැත්තම් මූල කර්මස්ත නිසා මේකේ පොඩි උත්සාහයක් කරන් තියෙනවා තැන් තැන් වලින් සඳහන් කරන්ඩ මේ එක එක එක එක ජවනිකා වෙනකොට අනිත් නළුව එනකොට ප්‍රධාන නළුවන්ට මොකද්ද වෙන්නේ කියලා. තවත් අන්න ඒක බලන්ඩ ඒක තව රචනෙට ඇතුල් කරන්ඩ එතකොට ඒකම තමයිගේ කර්මස්ථානාචාර්යවර වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මීට සති 6කට පමණ පෙර මගේ සවස්වරු සක්මන් හා පරයන්ත භාවනාවේදී සති ඊටමත් හොඳින් පැවති බව වැටහින. ඒට හේතු වූයේ අරමුණත් මතු සැනින් ඔබ වහන්සේ පවතින පරිදි පවසන පරිදි third umpire ලෙස ඒ අරමුණක් යයි දැන මූල කර්මස්ථානයේ වන මම මෙතනට ගෙනීමට හැකියවීමයි. ඉන්පසු එළඹි දීර්ඝ සතියන්තේ මම ආරණ්‍යයකට ගොස් තවදුරටත් භාවනා කෙලිමි. එෙහිදී මුල් දින දෙක තුලදී මට නිසි ලෙසක් නිසි ලෙසක එලෙසම සතිය පැවැත්වීමට නොහැකි වූයේ සිත විවිධ අරමුණු කරා ගොස් කාලයක් අරමුණු තුල රැඳී සිටීමෙන් පසුව මූල කර්මස්ථානයට ගෙනීමත් සමගම නැවතත් වෙනත් අරමුණු කරා දෙව නිසාය. අවසාන දිනේ මම තව දවසයි ඕන දෙයක් වෙච්ච දෙන්නේ සිතා සතිමත්ව සක්මනින් පස්සුව පරියන්තයකට වාඩි වීමේ එම පරියන්කේ පැය එකමාරක ආසන්න කාලයක් හොඳ සිහියෙන් ගත කෙරෙමි. අරමුණු රහිතව බොහෝ කාලයක් සිටීමට හැකියවද වේදනා නිසා කකුලේ කීප වරක් වෙනස් කළද එය සතියෙන් කළමි. පැයකට පමණ පසුව පප්පුවෙන් පටන්ගත් මල්ටි බැරල් රොකට් යවන්නක් මෙන් හිස දිගේ ගොස් හිස උඩින් ශරීරයෙන් එළියට යන ස්වභාවයක් විනාඩි දෙකක් තුනක් අතර කාලයක් පැවතින. මම එය වෙන්නට දී බලා සිටි අතර එයට ගැටුනේ හෝ ඇලුනේ හෝ නැත. අනතුරුව ශරීරයට සැහැල්ලු බවක් දැනුණු අතර සති දෙකක් පමණ ගතවනතුරු එම ස්වභාවය නිසා මුළු ශරීරයටම ප්‍රීතියක් ගෙන එන ස්වභාවයක් ඇතිවිය. මෙම తත්වය වැටුනේ බලාපොරොත්තු රහිතව සිටීමෙන් නොසිතු අවස්ථාවක සතිය වැඩි වුණු බවය. ඊතමාගේ අත්දැකීම් පිළිබඳව ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා අගය කොට සැලකෙමි. මේ විදිහට සතිය උච්ච අවස්ථාව සහ අඩු වෙන අවස්ථාවල් අපි බලනවා ඒක හේතුවක් නිසා නැත්නම් ආසන්න හේතුව මොකක්ද කියලා බලලා ඒක හදලා හැමදාම උච්ච අවස්ථාවට පාතන් නමුත් සතිය උච්ච අවස්ථාව සහ අවම වෙන අවස්ථාවල් ඒක හේතුක නෙවෙයි හේතු රාශියක් මත සිටේ. එනිසා හේතු රාශියේ සංප්‍රයුක්ත බලය ලැබුණොත් සතිය වැඩි වෙනවා. හේතු වාක්‍ය විසිරුලා ගියොත් සතිය අඩු වෙනවා. ඉතින් ඒක කෙසේ නමුත් සතිය විසිරුණාට පස්සේ බලාපොරොත්තු සුගුණාට පස්සේ තමයි ආය විශාල බලාපොරොත්තුවක් ඇතුව සතිය ඉන්න පටන්. ඒ දෙක සම්ප්‍රමේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක්ෂලා. අපි භාවනා කැඩුනා, වැරදුනා, පෙරදුනා කියලා පටන් අරගෙන නතර කළොත් ඊට පස්සේ සතිය ගන්න ඉවරයි කියලා නතර වෙනවා. නමුත් කවුරු හරි යෝගාවචරයක් හිතන්නේ එහෙම වැටුණා, වැරදුනා කියලා නතර නොකර දිගට ගියොත් ඊගාට ආයෙ ආයෙ නැග්මක් එනවා. ඉතින් ඒ නිසා මේකෙදි කියනවා නිතිපතා භාවනා කරන එකනට මේ ප්‍රශ්න විසදෙනවා. හැමදාම සතිය නැගීමක් විතරක් බලාපොරොත්තු වෙමින් ඒක හේතුක වාදයක් කියන එකන හැමදාම ප්‍රතිඵල අපේක්ෂා කරන කෙනෙක් බලාපොරොත්තු සුන් කරනවා. ඒ නිසා බලාපොරොත්තු වැඩි බලාපොරොත්තු ඇති කිරීම සඳහා ඉදිරිය බලන එක නතර කරන්න එපා. එනත හේතු සම්පාදනය අඩු කරන්න එපා. ඔය පලාපේක්ෂා කරන්න එපා. ඒකයි මේ ආර්ථික ජීවිතය සහ භාවනා ජීවිතය අතර වෙනස. සාමාන්‍ය ආර්ථික ජීවිතය ගත කරන්න යන කෙනෙක් පැය 8ක් 12ක් ඕවර් ටයිම් දාලා මහන්සි වෙනවා. ඒකල ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා ඒත් අන්තිමට හොම්මතේ වෙලා මැරලා යනවා. භාවනා කරන කපයි 24න් භාවනා කරනවා කිසිම ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ. නිසා මරණ වෙලාවේ සන්තෝෂෙන් સમાપ્ત වෙනවා. ඒක නිසා ඒ බුරුම සාංශ නිතරම කියන දා තමයි 100%ක්ම හේතු සම්පාදනය කරන්න බලාපේක්ෂාවකින් තොරව. ඒක හැබැයි මනුස්ස ගතියක්. ඒක උත්තරී මනුස්ස ධර්මයක්. ඒ කියන්නේ දැනටම නිවන් ලැබපු කෙනෙක් වගේ. කරන්න තියෙන උපරිමයේ කරනවා කිසිම අපේක්ෂාවකින් තොරව. ඒකයි මේ ලෞකික දැනුම සහ ආධ්‍යාත්මික දැනුම වෙනස. ඒක හැම කෙනාටම දිරවන ධර්මයක් නෙවෙයි. මොකද අපිට මොටිවේෂන් එකක් එපා මොනවාරි කරන්න අපි මොටිවේට් වෙලා තියෙන්නේ ප්‍රතිඵල ගන්න. ඒ නිසා මේ මොටිවේෂන් තියරි එකයි ආධ්‍යාත්මික දෙයි පුරස් වෙලා තියෙන්නේ. ඉතින් මේක හරිය සෙල්ලක්කාර වෙලා. කලිත උපරිමේ කරනවා කිසිම බල අපේක්ෂාවකින් තොරව ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් ප්‍රෙස්ටිජ් කියලා. මම කරන්න තියෙන දේ ඔක්කොම කරලා තියෙනවා. මට සම්ප්‍රතිඵල ලැබිලා නැහැ ප්‍රශ්නයක් නැහැ. මගේ හිත හරි ප්‍රෙස්ටිජියස් මම දන්නවා මට සැක කරන දෙයක් නෑ. ආර්ථිකයේදී අපි කරන්නේ සුදුසුකම් අඩුවකදී මන්ත්‍රීතුමාගේ ලියුමෙන් හරි කවන්නේ ජොබ් එකක් ගන්න. ඉතින් ගත්ත දවසේ ඉඳලා උගෙන් රටට වැඩකුත් නෑ රටෙන් ඌට ඇති වැඩකුත් නෑ මොකද සුදුසු නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න භාවනා ජීවිතේ වැටුණයි කියන්නේ. බලාපොරොත්තු සුමුණයි කියලා කියන්නේ ඊගාවට එන සුන්දර දෙයක පෙරමග ලකුණක් තමයි. ඒක බුද්ධ විඳින්න පුළුවන්න්නේ නිතිපතා භාවනා කරන කෙනාට විතරයි. නිසා භාවනා ප්‍රතිඵල හැම වෙලාවෙම අහඹයක්. හැම වෙලාවෙම හිතපු නැත්නම්කින් එන්නේ. හැම වෙලාවෙම හිතපු ප්‍රමාණයෙන් නෙවෙයි එන්නේ. ඒ නිසා ඒක මගේමයි. මමම හම්බ කරපු දෙයක් මිසක් කාගෙත් සුභාසින්සනයක් හෝ ෆේවර් එකක් නෙවෙයි. එනකොට පැහැදිලිවම කියනවා මම තමන් කරපු වැඩේ හැටියට ලැබෙන දෙයක් කියලා. ඒ නිසා ඒක රිපීට් eh, වෙන්නේ නැහැ. කවදාකවත් රිපීට් වෙන්නේ දෙන්නෙක් ලැබුවත් රිපීට් වෙන්නේ ඒ නිසා ඒක තමයි තේරෙනවා නිසා මේ තියෙද්දි දිගට කරගෙන යන්න කියන තමයි අපි මේ දිග ආත්ම ශක්තිය ඇති ගරුතර ස්වාමින් වහන්සේ මම හුස්ම ගැනීම සහ හෙලීම කෙරෙහි නොකඩවා වාර 48ක් අවධානය යොමු කරගෙන සිටියෙමි. ඉන්පසුව හුස්ම ගන්නා විට වාතයේ නාසය ඇතුළට වැදෙන ආකාරයත් හුස්ම හෙළන විට රසණයට වාතයේ උඩුතල ප්‍රදේශයට දැනෙන ආකාරයත් නිරීක්ෂණය කෙලිමි. ඒ වගේ ඇතුළට ගන්නා හුස්ම කෙටි බවත් පිට කරන හුස්ම දිග බවත් දැනුනි. ටික වේලාවකින් හුස්ම ගැනීම හා පිට කිරීම ඉතා සියුම් විය. එසේම එකම ආකාරයකට සිදුවන බව දැනින. ඊටාම සැහැල්ලු බවක් සහ සතුටක් දැනින. ආයාසයෙන් එම සතුට ගැන අවධානය නවතා නැවතත් හුස්ම වෙත අවධානය යොමු කෙලිමි. ටික වේලාවකින් ආපසු සතුට සැහැල්ලු ස්වභාවයේ හිත ගිලෙන බව දැනෙන. නැවතත් බලෙන්ම හුස්ම ගැන අවධානය යොමු කෙලිමි. එම අත්දැකීමට මුහුණ දුන් ආකාරය නිවැරදිද පහදා දෙනමින් ඉල්ලා සිටිමි. මේ ජවනිකාව සම්ප්‍රදායන කූල ක්‍රමයකට අටුවාචාරින් වහන්සලා විස්තර කරන්න හදනවා. එතකොට මේ නිදර්ශනයත් එක්ක ගලපනකොට ලියපෙකනට හිතා ගන්න පුළුවන් වෙයි මේ මම කියන එකවලද මේ වෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා වැද්දෙක් මාන බල්ලා ඊයේ මුවෙකුට විදිනවා විද්දට පස්සේ ඒ මුවා ඊය කාගෙන දුවනවා. හැබැයි වැද්ද දන්නවා නොබෝ කලකින් මේ මහන්සියයි ලේ ගලන නිසා මුවා වැටිලා ඉන්නවා. ඒ නිසා මුවාට අවස්ථාවක් නොදී දිගට පන්න. නමුත් මුවා දුවන්නේ මාරාන්තික වේ. එතකොට එයා මුවාගේ පාද ලකුණුත් ලේ සලකුණත් අරගෙන ඉව දිගේ යන ගමන තමයි වැද්දාගේ තියෙන ලක්ෂණ. අන්නේ විදිහට එලවන එලවන යනකොට විශාල ගල්තලාවක් උඩින් නුවා දුවනවා කියලා. එතකොට ගල්තලාවට පනින පිම්ම තියෙනවා. ගල්තලාව උඩ පාද ලකුණු නැහැ. ඒ නිසා මේ ගල්තලාවට ඇතුල් වෙනකම් මුවා ලකුණු පේනවා. ඊට පස්සේ වැද්දාගේ ඉවක් තියෙන්න ඕනේ. ඊ ගාවට කොයිසෙන්ද කැලේට පැන්නේ කියලා බලන්න. ඒකට මුව මංකඩ, ඌර මංකඩ, අලි මංකඩ කියලා ඒ සතා යන පැලැස්සේ හැටියට සතා තීන්දු කරන්න පුළුවන්ලු ඇපැද්දට. අලියා යන මංකඩේ වෙනයි. මුවා යන මංකඩේ වෙනයි. ඉතා යන ඉතින් එයා මෙතනින් ගියාට පස්සේ ඊගාවෙක මෙතනින් තමයි පණින්දත් කියලා දැනගත්තොත් අල්ලන්න තියෙන අවස්ථාව වැඩි. යගේ හුස්ම දිගේ බලාන යනකොට හුස්ම 100ක් නොපෙනිය. ඊට පස්සේ ආයෙ ටික වෙලාවකින් මතුවෙනවා. එතකොට ඒකට අවධානය ඉඳලා ඒකත් එක්ක කනෙක්ට් කරගෙන ඊයර පස්සේ එකයි පෙන එකයි සම්බන්ධ කරගන්නවා කියන එක අපේ මේ තර්ක ඥාණයෙන් කවදාකවත් කරන්නේ. ඒක නිසා අපි අපේක්ෂා කරගෙන යන්න ඕනේ වරින් වර වෙන අරමුණක් නිසා හෝ ස්වභාවයෙන් හුස්ම නැතිවීම නිසා අපි ඉස්සරහින් කියන අරමුණෙන් ගිලීමක් සිද්ධ වෙනවා. ඒ පිට පිට යනවා කියන නැත්නම් අරමුණ සිුම් වෙනවා. සිුම් වෙනකොට කලබල වෙන්නේ නැතුව ඊගාවට හුස්ම මතුවේ. එහෙම නැත්නම් දැන් ඉන්නේ මේ මුවා ගලක් උඩ. ඒකට කියන්නේ මිගපද බලංජන ක්‍රමය. මුර්ගයාගේ කකුල් දෙක අනුගමනය කරමින් යන එක නා ගලක් උඩ ගිය මුර්ගයා අල්ලන්න බෑ. ඒතර මුවා කලබල වෙන්නේ. අන්නේ වගේ යෝගාවචර දැනගන්න ඕන භාවනා කරනකොට අරමුණ අප්‍රකට වෙන වෙලාවල් එනවා, සියුම් වෙන වෙලාවල් එනවා, ආය ප්‍රකට වෙන වෙලාවල් එනවා. අන්නේ වෙලාව වෙනකොට අතරමැදදී ප්‍රයත්න අතහරින්න නැතුව දිගට කරගෙන යන්න. ඒක නිසා අනිත් දවසේ අපේක්ෂා කරන්නේ මේ අපි ඉදිරියෙන් තියාන අරමුණ විපරිණාමයටපත් වෙනවා අනිත්‍යයටපත් වෙනවා දුකටපත් වෙනවා තිබූතනින් නැත්තත්ටපත් වෙනවා අපි මේ ඉස්සරහා තියෙන අරමුණ නිට්ටයයි සුඛයි සුබයි කියලානේ කරන තමයි මේ ප්‍රශ්නේ මතුවේ ඉස්සරහින් තියෙන අරමුණ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා යන කෙනා දන්නවා අනිත් දවසේ ගිහිල්ලා අරමුණ අනිත්‍ය උණයි කියලා අවශ්‍යතාව වෙන සතුටෙන් මොකද අපි භාවනා කරන්නේ මේ අනිත්‍ය දකින්නනේ ලක්ෂණේ අනිත්‍ය දකින්නනේ මේ යන්නේ නිත්‍ය සංඥාවේ. මං ඇල්ලුව අරමුණ ඒ දිගටම තිබුණ නැති කියලා. කලුලල් කැඳපු චෝක්කිරක් වගේ. එහෙම නැහැ. අරමුණ වරින් වර ප්‍රකට වෙනවා, අප්‍රකට වෙනවා බලාපොරොත්තු සුන් කරගන්න එපා. මේක තමයි බුදුහාමුදුරන් පෙන්වන්න ඕනේ. පෙන්වන්නට ප්‍රයත්න අතාරින්න එපා. අරමුණ නැතුණානේ බලාගෙන ඉන්නවා. අරමුණ තියනටත් වැඩිය අවදියකින් බලනකොට කොයි අරමුණ හෝ වෙන අරමුණක් තියෙනවා. එනකොට ඒක දිගේ ගමන අරගෙන යන්න ඕනේ මම දන්නේ ඒකද ලියවිලා තියෙන කියලා. නමුත් ඕක තමයි අටුවාව අටුවාචාන් වහන්සේලා සපයලා තියෙන උත්තරේ මම හිතනවා මේක ධෛර්යයට හේතුවක් වෙයි කියලා. ගරු ස්වාමීන් වහන්ස මම කලක පටන් සිතට එන සිතුවිලි නිරීක්ෂණය කරන්න පුරුදු වූයෙමි. එහිදී එම සිතුවිලි දෙස නිදහසේ බලා සිටින අතර ඒවා සතුටු, දුක්, තරහ, උපේක්ෂා සිතුවිලි ආදී ලෙස හඳුනාගත හැකි විය. භාවනා කරන අවස්ථාවන්හිදීද විශේෂයෙන් පර්යංක භාවනාවේදී මට හුස්ම රැල්ලට වඩා වැඩියෙන් ප්‍රකට වන්නේ හිතට එන සිතුවිලි නිරීක්ෂණය කිරීමයි. මෙහිදී හිත අතීතයට හෝ අනාගතයට නොගොස් මේ මොහොත තුළ පවතින නිසා එය මට මම දැන් මෙතන වශයෙන් ගත හැකිද? નિરાයාසයෙන් සිදුවෙන සිතුවිලි නිරීක්ෂණය නවතා මා ආනාපානයට පමණක් සිත යොමු කළ යුතුයද? කරුණාවෙන් පහදා දෙන්න. ත්වන් සරණයි. ඒ සතර සතිපට්ඨානේ කායානුපස්සනාවෙන් එහා තියෙන වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන තුනම වෙරිෆයි කරන්න බෑ. ඒවා නාම ධර්ම. කායානුපස්සනාව අතගාලා බලන්න පුළුවන්. ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒක අස්පනා පිට බලන්න පුළුවන්. ඒක නිසා සර්වචනංශය සඳහන් කරලා තියෙනවා අපි නොදන්න සතිය ඇති කරනකොට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණකින් උරගා බැලිය හැකි අරමුණකින් අස්පන අපිට දැක ගන්න පුළුවන් අරමුණකින් ගියොත් අපිට ඇති වෙන සතිය ඉදිරියට ගෙනියන්න. ඒ හිතවිලි මත හෝ වේදනා මත හෝ ආහන දක්න දේවල් මත තියෙන නාම ධර්ම මත සතිය වඩන්න බෑ කියන්න බෑ. නමුත් මේ ආහන සැකය නැති කරන්න ඒවයි උත්තර නැහැ. නිසක භාවය ඇති කරන්න රූප කර්මස්ථානෙත් එක්ක යන්න. රූප කර්මස්ථානෙන් ඇති ගිහිගේ ගිහිලා ඇති කරගත්ත සතිය පසු කාලයක පුළුවන් නාම කර්මස්ථාන වලට යොදා. ඒකට ගොඩක් වෙලා අරගෙන තියුණා මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරලා ධර්ම දීලා පොත්පත්චු ගහලා ඇයි මේ රූප කර්මස්ථානයක් ඉස්සර කරන්න කියලා කියන්නේ. ඒ රූප කර්මස්ථානයක් ඉස්සර කෙරුවේ නැත්නම් බුදුහාමුදුරනේ නිගමනයක් දීලා තියෙනවා මේකට නන් නෙමෙයි අහසේ චිත්ත අඳින්න හදනවා වගේ කියලා. හොඳ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් විවිධාකාර වර්ණ වාල්දියක් අතර ගෙනහලා පින්තලෝ කියලා කියනවා මම දැන් අහසේ චිත්‍ර අඳිනවා කියලා. පුළුවන් වේද කියලා. ආසේ චිත්‍ර අඳින්න බෑ චිත්‍ර අඳින්න කැන්වස් එකක් තියෙනවා. ඒක නිසා මේ නාම කර්මස්ථානකින් පටන් ගන්න එක හරි උසස් කියලා හිතෙන් ඉඳී තියෙනවා. රූප කර්මස්ථානික පටන් ගන්න එක මොන්ඩිසෝරි පන්තියක් කියලා හිතෙන් ඉඳී තියෙනවා. නමුත් මේකේ තියෙනවා ප්‍රත්‍යක්ෂණ කළ හැක්කක්. අන්න ඒක පිළිබඳව අවධානය යොමු කරලා පුළු පුළුවන් වෙලාවෙ පුළු පුළුවන් වෙලාවක අර වගේ පිම්බීම හැකිලිම ආනපානෙ ඇවිදිනකොට වම දකුණ වගේ දෙයකින් සතිය වඩා ගත්තට පස්සේ මේක උදව් වෙන්න ඉඩ තියෙනවා කියලා මම කැමති ප්‍රකාශ කරනවා. ගරුතර ස්වාමින් වහන්සේ පරියන්කයේ සිට ආනාපානයේ වඩන විට විනාඩි 10ක් පමණ හුස්ම දෙස බලාගෙන සිටිද්දී සිතට සමාධියක් දැනුණා. හුස්ම නාශාග්‍රේ වදින විට දැනෙන උණුසුම සහ සිසිල සහ ස්පර්ශය දකිමින් සිටිද්දී සිත හුඟක් සැහැල්ලු සැනසුම් ගතියකටපත් වුණා. හුස්ම ඊටාම සියුම් වී ගොස් නොදෙනී යන තරමටපත් වුණා. එවිට ඒ මොහොතේ පවතින තත්ත්වයේ ලෙස සිතේ සැහැල්ලු සැනසුම් ගතියට අවධානය යොමු වුණා. ඒ ගැන අවධානය යොමු වී ටිකක් වේලා ඉන්නකොට ඊට කැමැත්තක් ඇති වුණා. සැනසුම් සැහැල්ලු ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ දෙස දැඩි කැමැත්තකින් බලාගෙන ඉන්න බව දැනුණා. ඒ වෙතම සිත ඇදී යන ගතියක් දැනුණා. පිටේ සුළු වේදනාවක්, ශබ්දයක් හෝ වෙනත් සිතුවිල්ලකට වරින් වර අවධානය යොමු වුණා. ඒ බව දුටු විටම සිතේ සැහැල්ලු සැනසුම් ගතියට නැවත අවධානය ඇදී ගියා. එලෙස විනාඩි 30ක් පමණ සිතේ සැහැල්ලු ගතිය සහ ඊට සිතේ ඇතුණු කැමැත්ත දෙස අවධානය යොමු වී තිබුණා. එසේ දිගු වේලාවක් සිටන විට ඊට තිබුණු කැමැත්ත යටපත් වී ඒ දෙස ඔහේ බලා ඉන්නවා යන ඉන්නවා කියා හැඟුණා. ශරීරයේ සම්බරතාවේ නැති වී කුදු වී පැත්තකට බර වී ඉන්න බවක් දැනුණා. නමුත් ඒ ගැන තැවීමක් දැනුනේ නැහැ. සුළු වේදනා, ශබ්ද සහ සිතුවිලි වලට අවධානය යොමු වුණා. ඒ බව තේරුණු විට නැවත සැහැල්ලු බවටම හිත ආපසු ආවා. කරු ස්වාමින්වහන්සේ ඒ ලෙස සැහැල්ලු සැනසුම් ගතියකට අවධානය ඇදී ගොස් ඒ දෙස විටක කැමැත්තකින් හෝ විටක ඔහේ බලාගෙන ඉන්න බව දැනෙන විට කලියුත්තේ කුමක්ද? ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා. ආ මෙතනදී යෝගාචර කිසිම choice එකක් හම්බ වෙන්නේ නැහැ. මේ සිද්ධ වෙන දෙයක්. මම අරක කරන්න ඕන කිව්වට එහෙම කරන්න පුළුවන් ශක්තියක් දෙන්නේ නැහැ. හිත තියෙන මේක දිගේ බලාහනේ අනේක විතරයි. අපිට මේ විවේකයේ දිගට පවතිවා කිව්වට විවේකයේ දිගට හිත දෙන්නේත් නැහැ. ආනපනේ බලන්න ඕන කොට ආනපනේ ඉන්නේත් නැහැ. නිසා මෙතන යනකොට හේතුඵල ධර්මයට පොඩ්ඩක් නතු වෙන්න ඕනේ. මමයා කෙරුමා අර්ථ කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියන එක එමීට පැත්තකට දාලා වෙන දේ දිහා බලාගෙන ඉන්න එකට ඒ කියන්නේ කරමින් ගිහිල්ලා සිදීම සිද්ධ වීම පැත්තට හැරෙනකොට දැන් සිද්ධ වීම පැත්තට හැරෙන දැන් සිද්ධ වෙන දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා විද්‍රෝ කරන එක මම අයින් කරන එක මාන්නේ අයින් කරන එක තණ්හාව අයින් කරනවා කියන එක ඒක අමුතුම කලාවක් ඒක කියන්න තියෙන you don't have a choice. කරන්න දෙයක් නැහැ වෙන දේ දිහා බලන්න. ඒක නිකන් මේ නිින්ද ගියා බබා නලවලා බබා නිින්ද ගියාට පස්සේ දැන් අම්මා ඇහුවොත් දැන් මොකද කරන්න ඕන කියලා බබාට. දැන් මොනව කරන්නද? නිදා නිදා ගන්න එක තමයි තියෙන්නේ. ඊට පස්සේ නැලවිලි කවි කියනවනම් බබාට නෙමෙයි අම්මට තමයි. ඒකට බබා බයිනවා ඒක. මේ මාගේ අයින්ද මේ නිින්ද ගියාට පස්සේ නැලවිලි කවි නතර කරන්න තේරෙන්නේ. ඉතින් ඒ නිසා බබාලා නලවලා පුරුදු වෙන්න. එහෙම කළා තමයි වෙන්නේ. කොහොමද භාවනාවේදී යම් තැනකදී භාවනා විසින් භාවනා සිද්ධ වෙන්න හදනකොටවත් මේ කෙරුම මමය අක්කා අයියා මුතුන අයින් කරන එක මේ වෙන්න දෙන දේ දීලා බලන එක හරි මම ඊට පස්සේ විතරයි භාවනා කියන එකේ පූර්ණ රසය ඒකට අපි ලොකු සංහසේ පාවිච්චි කරේ සාසන සම්පත්තිය කියලා. ඔක්කොම නිසිනින්ද යනකොට Taman හේතුඵල ධර්මයේ 100%ක්ම ඉඩ දීලා මම කරලා මොකුත් කරන්න බෑ මම කෙරුවොත් එන්නේ අවුල් වෙන එක විතරයි එහෙම යන්න දෙන්න. ඉතින් ඒක වෙනමම පදමක්. නැවත නැවත කිරීමෙන් තමයි අපි ඒකට හුරු කරගන්නේ ඒකට වශී කිරීම කියන වචනේ තමයි සාසනේ පාවිච්චි කරන්නේ නැත්නම් මේක සිද්ධි කරනවා කියන වචනෙත් කියනවා සීසනින් කියලා කියන්නේ. මේක සීසන් කරන්න ඕනේ. ඊට අනිත් දවසේ එහෙම වෙනකොට වෙන දේ දිහා බලන්න මෙතෙන්දී මම යවුනෙත් නැහැ මට කල යුත්තකුත් නැහැ මොනවත් නොකර සිටීමේ කලාව just being එහෙම නැත්නම් සුම්මයිද කියලා කියන්නේ ආන්න ඒක පුරුදු කරන්න හොඳ වෙලාව මම ආනාපානසති භාවනාවේ යෙදෙමි පළමුව මා ඉඳගෙන සිටින ආකාරයේ වෙත අවධානය යොමු කෙලිමි. සිරුර ලිහිල් කර වඩාත් පහසු ආකාරයකට සැකසුනිමි. වටපිටාවේ ශබ්ද ගැන ඇසුනමුත් ඒ ගැන අවධානය යොමු නොකෙලිමි. ඉබේම මගේ අවධානය හුස්ම ගැනීම හා හෙලීම වෙත යොමු විය. එහි විශේෂත්වයක් තිබුණා. එනම් මුල සිටම ආස්වාස හා ප්‍රාස්වාස ඊටාම සියුම් වී තිබුණා. ඒත් හොඳින් අවධානය යොමු කර හුස්ම ඉහළට ගැනීමක් පහළට හෙලීමත් ගැන බලා සිටිමි. පෙර මා නොදුටු පුද්ගලයන් තිදෙනෙක් මට පෙනින. වහාම මම අවධානය හුස්ම වෙත යොමු කෙලිමි. තාමත් හුස්ම ඊටාම සියුම් ලෙස දැනින. වෙනදාට වඩා ඊටාම අලස බවක් දැනින. නැවතත් පුරුදු මොහුණක් දිටුවෙමි. වහාම මම අවධානය හුස්ම වෙත යොමු කෙලිමි. ඊටම ආයාසයෙන් හුස්ම වෙත අවධානය යොමු කරගෙන සිටිමි. මේ අතර කාලය අවසන් වූ බව වැටහිණි. ස්වාමින් වහන්සේ මම ආධුනිකයෙක් මේ මම මම දක්වා ඇති විස්තරය අනුව මට ඔබ වහන්සේ මා කරන දේ ගැන හරි වැරද්ද පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ආනාපානීය පුරුෂෝ හෝ සියුම් හෝ පටන් ගන්නකොට කොයියකුණත් වෙන්න පුළුවන්. ඒ පටන් ගන්න ආරම්භක ශේෂයේ අපේ මූඩ් එක හැටියට ආදුනික වුණත් සමාලාට හොඳම සියුම් තැනකින් පටන් ගන්නවා. ඒත් කමක් නැහැ. ඒ සියුම් දේ කරගෙන ගියාට පස්සේ යම් වෙලාවකට අපිට භාවනාවට ඉඩ ඇරලා ආනාපානෙ පැත්තට. එහෙම නැත්නම් ඉර පායනකොට තරු මැකිලා යනවා වගේ යනවා. එතකොට තමයි ඇති වෙන්නේ සැකයක් නම් ඒක නා භාවනාවේ දියුණුවත් එක්කම එන්නේ එන්නේ එන්නේ පාළු ගතියකට, තනු ගතියකට, කම්මැලි ගතියකටපත් වෙනවා. යම් කිසි කෙනෙකුට වැටහුනොත් මේක මේ තමයි හුදකලාව කියලා කියන්නේ. මේක තමයි චිත්ත විවේකය කියලා කියන්නේ. මේක භාවනාවේ දියුණුවක්. මේක භාවනා කියලා සඩුවීමක් කියලා යාට හරිය ප්‍රණීත ගතියක් තේරෙන්න පටන් ගන්නවා. දැන් ආනපනෙ ගෙවුණා. මම දැන් ඉන්නේ ප්ලේන් එක උඩට ගත්ත වෙලාවක වගේ හොඳටම වාතයේ සමතුලිතතාවය අරගෙන කියලා එයාට පුළුවන් ඒක එහෙම යන්න දෙන්න නැත්නම් පච්චේ වතින ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන්. ඉතින් ඒකට මේ ආධුනික ක්‍රමයක් බලපාන්නේ නැහැ. අපි හිතනවා මේ භාවනා කරලා අවුරුදු 7ක් යන්න ඕනේ ඕකේ ඉන්න නැත්නම් ඊගාව හතේ තමයි ඊගාවේ කියන්නේ කියලා අපි ලයිස්ට් හැදුවට ඊ අර රේකී ක්‍රමයට අධ්‍යාපනයක් දීලා අපේ ඔළුව කුරුවල් වෙච්ච නිසා හිතන දේවල් භාවනා දිනුනේ රේකී ක්‍රමයකට නෙමෙයි ඒක දිනු වෙන්නේ ස්වභාවික ක්‍රමයකට ඒක නිසා ආනාපානේ තියෙනකම් බලන්න බැරි නැති වුණාට පස්සේ තමයි සැකයක්ද ඉන්නේ විශ්වාසයක්ද කියලා බලන්න සැකයට අපි විචිකිච්ඡාව කියලා කියනවා විශ්වාසයට අදිමොක්ඛය කියලා ඕන එකක් එන්න පුළුවන්. ඒ අපේ ආසිද්ධිය අධ්‍යා බලන හැටි තමයි අපේ සුප්‍රඥාණය වෙන්න පුළුවන්, පෙරපින් කරපු ගතිය වෙන්න පුළුවන්, අත්දැකීම් වෙන්න පුළුවන්, කමඨාන් සුද්ධ වීම වෙන්න පුළුවන්. එන්නේ සුත්තමේ ඥානයේ තියෙන කමඨාන් සුද්ධ වෙච්ච එක නම් මේක වාසියට අරගෙන එහෙමම නිසිනින්ද යන්නයි. මම නැතුව මගේ ඇඟිලි ගැසීමකින් තොරව. එහෙම කරන්න පුළුවන් වෙන්නේ මේ කය ජීවිත ලෝකයේ කියන එක අතහරින්න කැමති කෙනා විතරයි. චිත්තක්ෂණය. එහෙමත් අතහරින්න බැරි එක නේද? බය වෙලා, තක්කු මුක්කු වෙලා, ආතපත නැති වුණා වගේ, කාන්තාරික නැති වුණා වගේ, මහමුදේ තනි වුණා වගේ, කැලේ තනි වුණා වගේ, দাড়ি දාන්න පටන් ගන්නවා, එවුලන්න පටන් ගන්නවා. ඒ දෙකෙන් කොයි එකයිද කියන්න බෑ. ඒක නිසා තමයි දැනගන්න මේ වගේ දෙයකට ලෑස්ති වෙලා ගියොත් සිද්ධිය වාසියට හරවා ගන්න තියෙන ඊට වැඩි. ඒකයි අපි මේ කමඨාන් සුද්ධ කිරීමට වෙලා ගන්න. මේ වගේ දෙයකට ලෑස්තිලා ගියොත් සිද්ධිය වාචිත හරව ගන්න තියෙන ඉඩ වැඩි. ඒකටයි ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයක් දේශනා කළා කියන්නේ. ඊට අනිද්දාසිය යනකොට ලෑස්තිලා යන්නේ. එතකොට තමයි කලකොල වෙන්නේ නැතුව, අන්දබන්ද වෙන්නේ නැතුව මේ නැව පෙරලා ගන්න නැතුව යන්න පුළුවන්. නැවිගේට් කර ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ මම පාරියංක භාවනාව ආරම්භ කර හුස්ම නාසිකාග්‍රේ හැපි ශරීරයට ඇතුළු වෙන ආකාරයත් නාසිකාග්‍රේ හැපි පිටවන ආකාරයත් දැක ගතිමි. මම මේ කර්මස්ථානයට අවුරුදු දෙකක් තුල හැම විටම වඩා ඇති නිසා එය පහසු විය. එසේ ඉන් පසුව මට මගේ කකුල හිස නොසෙල් වෙන බව දැනෙන. ඉක්බිතුව දම් පැහැති වර්ණයක් ඇස් වලින් දිස්වේ. මම ඒ අවස්ථාවේ හුස්ම රැල්ල දෙස අවධානය යොමු කෙලිමි. එනික් බිතුව කුමක් කරන්නේ දැයි නොදැනිමි. අපි මෙතෙක් කල් කතා කරපු විදිහට ඊට පස්සේ එන දෙයට වෙන්න ඇරලා බලන් ඉන්නවයි කියන එක සූදානම් වෙලා ගියොත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් හිත වික්ෂිප්ත වෙලා අන්ධබන්ද වෙනවා. එචා මේ වෙනවයි කියලා කියන්නේ ලොකු සාංශික කියන ඉන්නකොට කියනවා මේ වෙන්නේ හොඳ දෙයක් අනපේක්ෂිත වෙච්ච එකක් අනිත් දවසේ මේ දේ මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා දැස්සලා යන්න. දැස්සලා ගියාට පස්සේ ඔය කලකොල ගතිය එන්නේ නැහැ. තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඒත් ඊට පස්සේ අනිත් දවසේ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඔහොම ඔහොම මේකට කියනවා Taman නොදන්න ශේෂ්ත්‍රයක Tamanගේ මේ බලය පතුරව ගන්නවා. අපි නොදන්න ශේෂ්ත්‍රයට ගිය ගමන් කලකොල. ඒක අපි මරණයට බයයි. ඒකයි රාත්‍රියට බයයි. ඒක අපි ලෙඩට බයයි. නමුත් අර නොදන්න ශේෂ්ත්‍රය අභියෝගයක් කරගන්න එක නට මරණය කියලා කියන ලොකු සන්තෝෂජනක දෙයක් අභියෝගයක්. රාත්‍රී වෙනකොටත් අභියෝගයක්, ලෙඩ වෙනකොටත් අභියෝගයක්. ඒක නිසා මේකට සූදානම් වෙලා යන්න. සූදානම් වෙලා යනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දවසින් දවස දවසින් දවස දන්නා තැන සිට නොදන්නා තැනට යෑමේ කලාව ඉගෙන ගන්න. මේ ප්‍රශ්න ටික සක්මන් භාවනා පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු කොටම ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ නිර්මාණය නිර්වාණය සාක්ෂාත් වේවායි පතමි. මගේ සක්මන් භාවනා පිළිබඳවයි. අද දින උදෑසන මම විනාඩි 50ක් පමණ සක්මන් භාවනාවේ යෙදුණෙමි. පළමුව තෝරාගත් ස්ථානයේ කීප වරක් එහා මෙහා ඇවිද්දෙමි. ඉන්පසුව සක්මනේදී එක් පයක් අනෙක් පයට ශරීරයේ බර මාරුවන ආකාරයෙන් ආකාරයත් පාදයේ පොළවට වැදෙන විට දැනෙන දැනීමත් නිරීක්ෂණය කරමින් සක්මන් කෙලිමි. එක් කකුලක් ඔසවා බිම තබන විට විලුඹ කකුලේ මැද හා ඇඟිලි වලට ස්පර්ශය දැනේ. වේදනාවක්ද එම විටම කකුලේ දැනේ. ශරීරයේ බර එම පායට දැනෙන විට කකුලේ බත්කෙඳ තදවීමක් හා වේදනාවක් දැනේ. මේ පාද දෙකේම සිදුවන අයුරු සිතින් නිරීක්ෂණය කරමින් ඇවිද්දෙමි. පියවර 10ක් 15කින් පසුව සිතට මහත් වෙහෙස් වෙහසක් සිතට වෙනත් සිතුවිලි ඇවිත් ඒ ඔස්සේ සිත දුවන බව දැනගතිමි. එවිට නැවත පාදයේ යටිපතුලට අවධානය ගෙන ආවෙමි. කිසි කිසි වචනයක් විශේෂයක් නොසිතා කිස් පතුලේ දැන ස්පර්ශයත් වේදනාවත් කෙරෙහිම අවධානය යොමු කරමින් සක්මන් කෙලිමි. මෙසේ නොකඩවා අවධානය පාදයේ පතුලටත් කෙන්ඩා ප්‍රදේශයටත් යොමු කරමින් නැවත නැවත වෙන සිතුවිලි වලින් සිත ගලවාගෙන පැය භාගයක් පමණ වැඩි පැය භාගයකට හෝ වැඩි වේලාවක් සක්මන් කෙලිමි. එවිට මෙතෙක් යටි කකුලේ බිලිව සිට ඇඟිලි දක්වා පොළොවට තෙරපීමේදී සහ කෙන්ඩා ප්‍රදේශයේ දැන් වේදනා සහගත දැනීම් නැති ස්වභාවයක් නිරීක්ෂණය කෙලිමි. එය රිදීමක් නැති දැනීමක් බව තේරිණ. මම සිටගෙන බවත් ඇවිදින බවත් පය පොළවට වැදෙන බවත් ශරීරය පැද්දී ඉදිරියට යන බවත් දැනුණත් වෙන කිසිම වේදනාවක් නොදැනින. සැහැල්ලු ස්වභාවයක් පාදවල මෙන්ම ශරීරයේ ඇතිවිය. ඇවිදින අතරම ශරීරයේ සුවයක් දැනෙන බවක් නිරීක්ෂණය කෙලෙමි. නිදිමත ස්වභාවයක්ද දැනෙන්නට විය. නමුත් අවශ්‍ය නම් බොහෝ වේලාවක් සක්මන් කළ හැකි යන සිතුවිල්ලක් ඇතිවිය. මම දිගටම මේ සුවසහගත සුවසහගතව පොළවට පතුල් වැදීම අත්විදිමින් ඇවිද්දෙමි. මේ සමගම මට සිතුවිල්ලක් ආවා මේ සැප ගතියට සිත ඇලෙනවා කියා ස්වභාවයක්. එවිට සක්මනෙන් පර්යංකයේ වෙත ගියමි. පර්යංකයට ගොස් ශරීරයේ බර පසුපසට දැන්න ආකාරයත් මම හිඳගෙන සිටනවා කියන දැනීමත් කෙරෙහි සිත යොමු කෙලෙමි. හුස්ම වැඩි වැටීමට යන සහ යොමු කරගෙන සිත යොමු කරගෙන නාසයේ හුස්ම වැදෙන ස්වභාවයට සිත ගෙන ඒමට උත්සාහ කෙලෙමි. වාර දෙකක් තුනක් හුස්ම දැනුණත් එය කිරීමට තද කම්මැලි ස්වභාවයක් ඇතිවිය. සිතුවිලි එන්නේ නැති ස්වභාවයක් නිරීක්ෂණය කෙලිමි. නමුත් ඉක්මනින් නිින්ද ගිය බවක් හෝ ඊට සමාන තත්වයක් ඇතිවිය. විනාඩි 5ක් 10ක් පමණ පසු විට මම ඇස් ඇරියෙමි. නිින්ද ගියාදයි මට සැක ඇතිවිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සක්වන පිළිබඳ විස්තරات හොඳ සවිස්තරයි. ඒක එක වාක්‍යයක් තියෙනවා රිදීමක් නැති දැනීමක් කියලා. පණිතේ. නපුරක් නැහැ. ඉසල මේ රිදෙනවා කියලා කියපේ එක්කන දැන් කියනවා රිදීමක් නැති දැනීමක් කිය. ඒකට සාමාන්‍යයෙන් උත්තර සඳහන් කරලා තියෙන අදුක්කම සුඛ වේදනාව කියලා. වේදනාවක් තියෙනක දුක් පැත්තට දාන්නත් බෑ සුඛ පැත්තට දාන්නත් බෑ. භාවනා කරන්න කරන්න කරන්න ඉතර දුක් කීපුවා දප කීපුවා දෙකම හුඟක් වෙලාවට වැටෙන්නේ අදුක්කම සුඛ වේදනාව වලට. ඒකට වඩා බේත් කරන්න දෙයක්වත් නැහැ. ජීවත් වෙන එකේ හැටි. දන්නේ නැති එක නයි කොම එක සැපයි කියන එක දුකයි කියන. මේ ශාවක තව දිගට කරන්ඩ සක්මන් භාවනා විතර ඒකට හරියන හොඳ උත්තරයක් තව වෙන ඇත්තේම නැති තරම් හරියංකට ගියාට පස්සෙත් ඒ සක්මනකට පස්සේ ගාක් වෙලාවට අර අදුක්කම සුඛ වේදනාවට ගිය ගම තමයි වෙ නිදිමත කියන එක ඇති වෙන්නේ. දුක් වේදනාවක හෝ සැප වේදනාවක් තියෙනකොට කවදාකවත් නිින්දක් එන්නේ. ඒක නිසා ඒක අගය කරන්න ඕන නම් අදුක්කම සුඛ වේදනාව මේ නින්දට අවදි වෙනවා කියලා එකක් තියෙනවා. මම මෙහෙම කරනකොට මට නිින්දක් එනවා. මම මේ නින්දට අවදි වෙන්න ඕනේ කියලා වගේ නින්ද ලෑස්ති වෙලා යන්න. ඒතරට ගොඩ වේලාවක් ඉන්න පුළුවන්. මේ ලෝකේ තමයි ඉන්නේ හැබැයි මේ ලෝකේ නෙමෙයි. මේ කොලං ඔක්කොම ලෝකේ තියෙද්දි Taman හරි ඉබ්බා කට්ට ඇතුළට ගියා වගේ. ඒ ඇතුළටලා ඉන්න පුළුවන්. චිත්‍ර තරණය කියලා තියෙනවා. තදම සීතල එනකොට මාළුව කරන්නේ ඔක්කොම නොකල ගලක් ඇටුලා කර බණ ඉන්නවා දඟලන්නේ. එතකොට සීත සීතීර්තු පන්නනකම් ඉන්නේ. අන්න ඒ වගේ මේ විසම ලෝකේ සමහිත පවත්තන්න නම් ওই තියෙන එක හොඳට වශී කරගන්න බලන්න. අවසරයි ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාවේ යෙදෙමි. පළමුව මම සක්මන් කරන ප්‍රදේශය හොඳින් බැලුවෙමි. ඊළඟට මම සිටගෙන සිටින ආකාරය බැලුවෙමි. වම් පතුලට බර වැඩියෙන් දැනෙන බව තේරුණි. සක්මන් ආරම්භ කර වම දකුණ ලෙස පොළවේ ස්පර්ශ වන පතුලට අනුව මෙනෙහි කරමි. වටපිට ශබ්ද කරදරයක් නොවි හොඳට මෙම අවධානය යොමු කරන්න පුළුවන් විය. එක් දිශාවකට සක්මන් කර අවසානයේ හැරෙනකොටද පළමුව හැරෙමි නැවතෙමි හැරෙමි සක්මන අනිත් දිශාවට නැවත ආරම්භ කරමි වශයෙන් අවධානයෙන් කෙලෙමි. ඊළඟට පතුල පොළවේ ස්පර්ශන ස්පර්ශ වන විට ඒ පතුලට දැනෙන ආකාරය ගැන අවධානය යොමු කෙලිමි. පළමුව විලිඹේ තදවීමටද පසුවෙම තදවීම පතුල දිගේ මාපට ඇඟිල්ල දක්වා කෙමෙන් දැනෙන ආකාරයටද බැලුවෙමි. මේ කරන ගමන් මම අවධානය යොමු කරන්නේ වම් පතුලටද දකුණු පතුලටද යන්න හොඳින් දැන සිටියෙමි. එක්වරක් සිතට දරුවන් ගැන මතක් විය එය වන බව දැනගත් වහාම නැවත අවධානය පතුල් වෙතට යොමු කෙලිමි. කරුණාකර මෙම වார்த்தාවේ අඩුපාඩු පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. නමුත් අම්මා කෙනෙක් තමයි ලියන්නේ මට පේන්නේ කියලා. තාත්තලාට ওই දරුවෝ ගැන මතක් කිල්ලක් වෙන්නේ නැහැ නේ. අඩිය ගන්න වෙලාවේදී අඩියමයි මතක් වෙන්නේ. අඩිය ගැහුවට පස්සේ මොකක්වත් මතක්. කෙසේ නමුත් ඒක ඒ වාක්‍යයක් විශේෂයෙන් ලියලා තියෙනවා මේ ඔක්කොම කරන ගමන් මම ඉන්නේ අම්ම කකුලේද දකුණු කකුලේද කියන වාක්‍යය ඒක තමයි මුළු රචනෙම තියෙන කොඳු වැටපෙළ. තමන්ගේ මූල කර්මස්ථානයේ තියෙන සම්බන්ධතාවයේ සෞඛ්‍ය සම්පන්න හෝ වේවා නැතිව ඒක ලියන්න හෝ ඒක දකින්න හෝ ඒක වාර්තාවට කරන්න දන්නවනම් ඔය මොන දේවල් ආවත් තමන්ගේ ජීවිතයේ එල්ලේ තියාගෙන යන්න පුළුවන්. ඒ නිසා මොන සත්‍ය හිතවිලි වේදනා සද්ද එන්න පුළුවන්. බලන්න ඒව අස්සේ මට මම ඉන්නේ වම් කකුලේ දකුණු කකුලේ කියලා බලන්න පුළුවන් නම් අර සියල්ලම නිෂ්පබ වෙලා. අර සියල්ලම තනුක වෙලා යනවා. ඒ අස්සෙන් අරමුණ බැලීමේ හැකියාව තියෙනවා නම් මායයට අපි නොපෙනී යනවා කියලා බුදුහාමුදුරුවෝ. ඒන අරමුණු ඔක්කොම අවලංගු වෙනවා නිකන්. බොඳ වෙලා යනවා. එතකොට ගමන යන්න පුළුවන්. ඒ නිසා ඒ අම්මට ජය වේවා කියලා අපි යනවා ඉතින්. දරුවන් සරණ ගතුරු ස්වාමින් වහන්සේ සක්මන මා ඇවිදින විට විලුඹ මැද සහ ඇඟිලි බිම ස්පර්ශ වෙනවා අත්දකි. මෙසේ අඩි කීපයක් ඇවිදෙද්දී මාහට යමෙක් හෝ යම් සිද්ධියක් මතක් වේ. මා සිතුවිලි දාමයකට පැටලෙන්නට යන වග වැටහි. එය යටපත් කර ගනිමින් පාදයේ පොළවට ස්පර්ශය කෙරෙහි නැවත අවධානය යොමු කර ගැනීමට හැකිවේ. මා දෙගින් දිගටම සක්මනේ යෙදෙද්දී මා නොදනුවත්වම නැවතත් සිතුවිලි ගොන්නක පැටලී ඇති බව වටහා ගනී. මෙය මම කඩප්පුලි සිතේ ස්වභාවයේ බවද වැටහි. මෙය <coughs> මේ කෙසේ වුවද නොපසුබට වීරයෙන් යුතුව මෙම කරගෙන යාම විනා අන් සරණක් නැතේ හැඟේ. මේ නිවැරදිද? ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. අපි සතියක් සක්මණක් නැති වෙලාවේද හිතවිලි ටොංගාන පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මේ අන්තං කවුන්ස් යන්න පටන් ගත්ත වෙලාව. එන ගාන ටොංගාන මතකද? දැන් මේක මේ දැන් ටොංගාන දැනුණට පස්සේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම උත්තරයක්. අපි භාවනා නොකර ඉන්නකොට මොන තරම් හිතවිලි ජාලාවල රටලා ඉන්නද ප්‍රශ්නයක් නෑ දන්නේ නෑ. නිසා මේ බුදු බණත් හරි කරදරයක්. භාවනාවත් අලි කරදරයක්. ඒ භාවනා කරන්න ගියාම මේ ටොං ගන්න පේන්න පටන් ගන්නවා. අපිට ටොං ඉතිවිලි ගියාට ප්‍රශ්න නැහැ මේ ටොං ගන්න තමයි ප්‍රශ්න තියෙන්නේ. එනිසා කියනවා කනකොට කාපන් කිරලා. එනිසා භාවනාදී කරන්නේ බුක් කීපින් විතරයි. ඉතින් බලන්න මේ බුක් කීපින් කරනකොට අනිවාර්යයෙන්ම හිතවිලි අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ ද්වේෂ කළා නෙමෙයි. දැනෙනවා නම් අපි දවසකට මේ තීරමක් නැති පෙට්‍රල් පිච්චිලා පුච්චනවා. කොච්චරද කියලා දන්නේ අරමුණක් විතර දැම්මොත් විතර. නැත්නම් අපි දන්නේ කොච්චර කතා කරනවද, කොච්චර ක්‍රියා කරනවද, කොච්චර හිතනවද කියලා සීමාවක්. ඒ නිසා මේක කරදරයකට ගන්න එපා. මේක බුක් කීපින් එකක්. පස්සේ අන්තිමට ඇනුවල් report එකකින් පස්සේ කියත හැකි බිස්නස් එක ලාභයට පාඩුවට දීලා. දරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව අද දින උදෑසන ආරම්භ කෙලිමි. මම පළමුව වම් පාදයේ දකුණු පාදයේ ලෙස තබමින් ඒ දෙස මෙනෙහි කරමින් මෙනෙහි කළෙමි. මගේ සිත විසිරී ගිය බව දැනගතිමි. නැවතේ පාදයට හිතගෙන නැවතත් පාදයට හිතගෙන ආවෙමි. පසුවම ශාලාවෙන් පිටතට ගොස් භාවනා කළෙමි. මගේ පාදයේ දෙපතුල් සීතල දැනෙන විදිය දැනගත්ෙමි. එවිට මගේ සිත විසිරී ගොස් පස්සට විසිරී යාම ඉස්සරට වඩා අඩුය. ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදෙන විට මට අවට ශබ්ද කුරුල්ලන් ACT AC machine වැඩ කරන ශබ්ද පෙරට වඩා පැහැදිලිව ඇසේ. නමුත් මම එම පාදයටම හිත යොමු කිරීමට උත්සාහ කෙලෙමි. මම කුමක් කළ යුතුද? මේ අන්තිම වාක්‍යය නැත්තම් රචනය හරි හොඳයි. කරන එක තමයි කරන්න තියෙන්නේ වෙන මොනව කරන්නේ. කොහොම කළා දැන් මම මොකද කරන්න ඕනේ කියලා අහනවා ලක්ෂණට වැඩි කරලා ඉවර වෙලා අන්තිම එකේ කක්ක පොඩ්ඩක්. ওই කරන එක දිගට කරගෙන යනකොට AC machine එහෙම AC කරાવી, ශබ්ද එහෙම ශබ්ද කරાવી, Taman දිගටම දක්වම් කරාවි. අනිත් ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මුල් ධර්ම ප්‍රශ්නයක් සිත සහ විඥානය යනු එකක්ද දෙකක්ද යන්න පහදා දෙනු මැනවි. අවසාන ප්‍රශ්නය. හරි ඉඳගෙන ඉන්නකොට මොනවද වැටුනේ කියලා කිව්වොත් මට මම කියන්නේ. නැත්තම් මේකට නෙවෙයිනේ අපි ආවේ. මෙච්චර ලස්සන අපි උපදෙස් දීලා තියෙනවා කරපන් කියලා මේක ඔය දෝ යන විඥානිකෝ හේතකෝ පටලවාගෙන ජමේ අපි අපි හරි මම විචිත් එකේ කරන්නේම කරන්නේ. ඒකට පස්සේ ඕකට අපි එයි සමහර විටක ඒක නැතුව මේ මේ සබාවක්ම නොමග යවන්න හදනකොට මම ඒව ගන්නෙ. මොකද මේක දහම් පාසලක්වත් අභිධර්ම පන්තියක්වත් නෙවෙයි. මේ කියන්නේ භාවනා කරනකොට වැටෙන දේ කියනවනම් හොඳයි. ඒක නිසා මේ ප්‍රශ්නේ අපි මේ නිෂ්ප්‍රභ කරනවා නැත්නම් මේ මේ සිවිල් උසාවියකට ආපු කිරිමෙල් නඩුවක් වාගේ අපිට පේ. ක්‍රිමිනල් නඩු ගන්න නැහැ. මේක සිවිල් උසාවිය විතරයි වගේ විතරයි ගන්න. මේ ඒකට කාලසටහන වෙනස් වෙච්චව අපි සඳහන් කළා කියනවා. announce කරන්න මේ කාර්යසටහනක් අලුත මේ මයික් එක ගන්න කතා කරපම් මිනිස්සු මා ලොකු සංවිධායකා දේ ඉඳලා කාර්යසටහන සම්පූර්ණ සභාගත කරන්න මුළු කාර්යසටහන තුන දැන් නෑ උදේ ඉඳලා මුළු කාර්යසටහනම සභාගත කරන්න උදේ 4 ඉඳලා 5 වෙනකන් walking meditation ඒක optional 5 ඉඳලා 6 වෙනකන් sitting meditation, 6 ඉඳලා 8 වෙනකන් breakfast, 8 ඉඳලා 9 වෙනකන් walking meditation, 9 ඉඳලා 10 වෙනකන් sitting meditation, 10 ඉඳලා 10:45 වෙනකන් walking meditation, 10:45 ඉඳලා 11 මාර වෙනකන් sitting meditation. හැබැයි bottle lodge එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. 11 මාරේ ඉඳලා 1 මාර වෙනකන් දාන එක හා මාරේ ඉඳලා දෙක වෙනකන් walking meditation එකක් දෙකේ ඉඳලා තුන වෙනකන් ධම්ම discussion මේ අපි කරන්නේ ඒකයි තුන තුනේ ඉඳලා 3:45 වෙනකන් walking meditation 3:45 ඉඳලා 4 වෙනකන් tea break එකක් තියෙනවා 7 4 ඉඳලා 5 වෙනකන් sitting meditation 5 ඉඳලා 6 වෙනකන් walking meditation 6 ඉඳලා 7 වෙනකන් 7 වෙනකන් sitting meditation 7 ඉඳලා 7:45 වෙනකන් walking meditation 7:45 ඉඳලා 9 වෙනකන් ධම්ම talk ඒ අතරතුරේදී 5 ඉඳලා 7 වෙනකන් අපි සතිපාසලට පැය දෙකක් වෙන් කරලා තියෙනවා. ඒකෙන් පැයයි විනාඩි කාලක් අපි ගන්නවා සතිපාසල පවත්වන්න. ධම්ම ටෝක් එකකින් පස්සේ 9 ඉඳලා 10 වෙනකන් private time කියලා අපි වෙන් කරා. අවසාන දවසේ ඉවර කරන ඔක්කොම ඇඩ්මින් කටයුතුයි තම තමන්ගේ අවශ්‍යතාවයල් වලට 10ට ප්‍රෝග්‍රෑම් එක ඉවරයි අපි දොරවල් වහනවා මේ ප්‍රශ්න වැඩසටහන බලනකොට අපිට පැය එකමාරක් ගිහිල්ලා තියෙනවා ප්‍රශ්න සඳහා පැයයි වෙන් කරලා තියෙන්නේ ඒක නිසා මේ කාලසටහන නිරන්තරව වෙනස් කරන එක හොඳ නැහැ නමුත් අර ලන්ච් බ්‍රේක් එකේ ඉඳලා පැය භාගයක් අඩු කරලා මේකට පැය භාගයක් දාගත්තොත් එකමාරට පටන් අරගෙන තුන වෙනකම් නෑ ලන්ච් එකට තියෙන්නේ 11 මාර ඉඳලා එකමාර වෙනකම් එකමාර එක වෙනකම් ගන්නවා ආ එකේ ඉඳලා දෙක වෙනකම් වෝකින් නෑ එකමාර ඉඳලා දෙකමාර වෙනකම් වෝකින් දෙකමාර ඉඳලා තුන වෙනකම් ක්වෙස්චන් ඇන් ආන්සර්ස් දෙකමාර වෙනකම් තුන වෙනකම් පැය භාගයයිනේ අපි හවුනේ දෙකමාරේ නෑ එකම මාත්‍රනේ අපි හැමදෙරේ දැනට ඉවර කරන්න තියෙන දාන. ඔව්. එතකොට අපි එකට ඉවර කරනවා. එකේ ඉඳලා එකමාර වෙනකන් වොකින් මෙඩිටේෂන් එකක් කරනවා. එකමාරේ ඉඳලා තුන වෙනකන් ක්වෙස්චන් අන්න ආන්සර්. ඒ තියෙන කාලසටහන් ටික ටැලි වෙනවද ඔය කියන එක? ක්වෙස්චන් අන්න ආන්සර් වලට යා මොකද ගොඩක් ප්‍රශ්න තියෙනවා නම් අපි දැන් මේ යන්නේ ඊගාට දෙන වොකින් එකෙන් වෙලා කරා. ඒ මේ එතකොට වෙන අවුලක් වෙන්නේ නැද්ද ඒක? හරිද? එතකොට අපි හම්බෙන්නේ අර දානේ අරගෙන ගමම්ම ඉඳගෙන ධම්ම ඩිස්කෂන් එක කරාට කමක් නැද්ද ඔබ වහන්සේ සම 11මාරටනේ අපි වෙන ඉස්සරට වැඩි ගත්තා 11මාර ඉඳලා එකමාර වෙනකන් එක වෙනකන් එතකොට ඔව් එකමාර වෙනකන් පැය දෙකක් තියෙනවා. ආ දානි වලලා තමන්ගේ ප්‍රයිවට් වැඩ කරන සක්මන් කරගන්න වෙලාවක් තියෙනවා. ආ හරි එහෙනම් අපි එකමාරට ගන්නේ මේ ප්‍රශ්න ගොඩක් ඉන නිසා ඇයින් ඉවර කරන්න බැරි නිසා අපි අර වෝකින් වලින් ටිකක් මෙහාට දාගන්න. ආ හොඳයි මම හිතන්නේ. එහෙනම් එකමාරට එන එහෙසේ ඉඳලා ධම්මදී. එකමාරට මෙතන එකතු වෙමු. ඒක ලියලා ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලට යනවා පැයකමාර කාලයක්. දැනට තියෙන්නේ අපි තුනමාර වෙලාව ඒක නිසා අපි මේ වොකින් එකෙන් පොඩ්ඩක් වෙලාව අඩු කරගෙන කැච් අප් කරන එකයි කරන්නේ. දැන් එච්චරයි අපිට ධර්ම සාකච්ඡාව වශයෙන් කරන්න තියෙන නිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නිමාව සටහන් කරනවා.